සියලු දෙනාට තෙරුවන් සරණයි. අපි මේ උදේ සාකච්ඡා කරපු එකෙන් ටිකින් තෝරගත්ත මූලිකම කාරණේ තමයි මෙන්න මේ දුක කියන එක හටගන්නේ කොහොමද? දුක මොකක්ද කියන තව ටිකක් හරියට ගැඹුරු විස්තර වෙනවා. හැබැයි මෙන්න මේ දුක කියන එක මට මෙතන පෙන්වන්න ඕන තිබ්බ කාරණේ තමයි දුක කියන එක හටගන්නේ පටිච්ච සමුප්පන්නව විතරමයි කියන එක පෙන්වනවා. වෙන කිසිදු කාරණයක් හින්දා දුක හටගන්නේ නැත්නම් දුක හටගන්නේ පටිච්චසමුප්පාදේ නැමැති මෙන්න මේ අවිද්‍යාව පත්‍ය සංකාර කියන මෙන්න මේ මූල ධර්මයේ තුලින් පමණමයි නම් අපි නිරෝධ කරන්නත් ඕනේ ඕකම විතරයි වෙන මොකක් එක්ක උටුණත් වැඩක් වෙන්නේ නැහැ. හරි එහෙනම් මෙන්න මේකෙදි මෙතනින් යහට තියෙන කරුණු කාරණා ඉතින් ටිකක් ගැඹුරුත් වෙනවා. හැබැයි කොච්චර ගැඹුරුනත් මේක කිව්වහම තේරෙනවා. අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දුන්න කියනකොට මේක තේරෙනවා. හරි. දැන් ඔය මේ මේ මේ පැත් පිටින් පාස් වෙන නම් අතර මෙහෙම එකක් දකින්න නැහැ. මේ පැත්ත තමයි පොත්පත් තියෙන්නේ. ඔය අපි ලියන්න ලියන්න කරන්නේ පොත්වල. මම මොකටද ලියන්නේ? ඈ? ප්‍රශ්න තියෙන්නේ කීයද? ප්‍රශ්න 6 6 හදාගත්තේ පොත්වල ලියලාද? ඈ? ප්‍රශ්න 6 හදාගත්තේ පොත්පත්වල ලියලාද? නැහැනේ. එහෙනම් ප්‍රශ්න 6 මිදෙන්න තියෙන්නේ පොත්වල ලියලම නෙමෙයි. මොකද හේතුව මේක කියන හේතුවක් තියෙනවා. ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කරන්න කලින් තථාගතයන් මේ ධම්මචක්කපවත්තන සූත්‍රය කියනකොට මේ මේ විස්තරය කරන්නේ අරියපරිසන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. තථාගතයන් වහන්සේ මේ ධම්මචක්කපවත්තන සූත්‍රය කියන කලින් මේ පස්වග මහණුන්ට මේ පස් දෙනා ආපාරමිතා පුරාගෙන පළවෙනි බුදුබණ පදය අහන්න පස් දෙනාට තථාගතයන් වහන්සේ හතර වතාවක් කියනවා මහණෙනි කන් යොමු කරව. දැන් මොකද යොමු කරන්න කියලා තියෙන්නේ? කන යොමු කරන්න කියලා තියෙනවද? මොකද කොලයක් පැනලා කන ලියාගන්න කියලා තියෙනවද? ඈ? දැන් එහෙනම් ඕගලන්ට ඕන එකම ඉන්ද්‍රියයි. කනයි මනයි. අනිත් එකක්වත් නැතුණා කමන්නේ. නේ මේ වෙලාවෙ වෙන එකක්වත් ඕනේ නැහැ. ඕන දෙකක් තියෙනවා. කනයි මනයි. කන ඕන වෙන්නේ අහන්නේ පෙරණ වැසු විරු එකක් නම් අහගන්න. බැරි වෙලාවකත් අපි අපි ඔන්නෝක දන්නවනම් කන ඕනේ නැහැ. ඊළඟට ඕනේ මොකද්ද? මන විතරයි. එහෙනම් මේ මේ බුද්ධ ශාසනයේ පළවෙනි අධිකාරය ඉවර වුණාට පස්සේ කණේ වැඩ ඉවර වෙනවා. ඊළඟට තියෙන්නේ ඊළඟට තියෙන්නේ මනේ වැඩි. හැබැයි මනෙන් කරන්න ඕන වැඩේ කරන්න මුලින් කණෙන් අහගන්න වෙනවා මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මෙන්න මේක කොච්චර ලිව්වත් හරියන්නේ නැහැ. දැන් බුදුහාමුදුරු කන් යොමු කරයි කියන කන් එක යොමු කරන්නේ. නේ. ඔකට මම ඔන්න උපමාවක් කියන්නම්. අපිට ඕන වෙනවා පීනන්න. හොඳේ? පීනන්න ඕන වෙනවා. පීනන්න ඕන වුණාම අපි මොකද කරන්නේ? ස්විම් පූල් එකක් හොයාගන්නවා. ඉතින් දැන් තියෙන විදිහට ස්විම් පූල් එකක් ගමු. මෙන්න මේ ස්විම් පූල් එක හොයාගෙන අපි ගිහිල්ලා ස්විම් පූල් එකේ ඉන්නවා කවුරු බාලව ඉන්න කෝට් එකේ කවුරු ඉන්නවනේ. මෙන්න මේ කෝච් එකෙන් ගිහිල්ලා අහනවා මේ ස්විම් pool එකේ දිග කොච්චරද? ඔන්න දිග ලියා ගන්නවා කොලේක මීටර 50 50 50යි හරි ලියා ගන්න. 20 හරි ලියා ගන්න. පළල කොච්චරක් තියෙනවද? ආ පළල මෙච්චරයි. මේක මේ පැත්තේ කොච්චර ගැඹුරුද? අයි පැත්තේ අඩි 10යි. මේ පැත්තේ කොච්චර ගැඹුරුද? මේ පැත්තේ අඩි 2යි. කොච්චර ඝන කිව්ව වතුර තියෙනවද? ඔන්න ඒකත් අපි දන්නවා. යටට අල්ලලා තියෙන සිමෙන්තිද ටයිල්ද? ඒකත් දන්නවා. ඔක්කොම ටික දන්නවා. දැන් ඔක්කොම දත්ත ටික අපිලා තියෙනවද නැද්ද? තියෙනවා. ඔන්න අපි ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා ටික දසගෙන ආයෙ අර කොලේ කොහේ හරි පැත්තකින් තියලා ආයෙ යනවා. ආයෙ ගිහිල්ලා අහනවා මේ ස්විම් pool එකේ දිග කොච්චරද? පළල කොච්චරද? ගැඹුර කොච්චරද? වතුර කොච්චරක් තියෙනවද? ආයෙ යනවා. ආයෙ මොකද කරන්නේ? ආයෙ ලියා ගන්නවා. ගියාගෙන ආයෙ ගෙදර ගිහිනවා. දැන් ආයෙ කොලේ පැත්තකින් ඉඳලා ආයෙ යනවා ස්විමින් පූල් යනවා. ආයෙ යනවා දිග කොච්චරද පළල කොච්චරද කැමර කොච්චරද මේ ටික අහනවා. දැන් අපි ළඟ මුළු ස්විමින් පූල් එකේම දත්ත ටික තියෙනවද නැද්ද? තියෙනවනේ. පීනන්න පුළුවන්ද? පීනන්න පුළුවන්. බෑ. හැබැයි ස්විමින් පූල් එකේ දත්ත ආයෙ දත්ත ඒ විදිහට තියෙනවා. එකක්වත් අඩු නැහැ. ඔක්කොම දන්නවා දත්ත ටික. හරි. ඒ හින්දා දැන් හරියටම ස්විමින් පූල් එකේ දත්ත ටික ඕන තමයි ඇත්ත. දැන් දත්ත ටික අරගෙන පීනන්න නම් මේකට බහින්න ඕනද නැද්ද? ඈ? බහින්න ඕන. අපි කියලා ආයෙ හරි අහනවා. පීනන්නේ කොහොමද? කවුරු හරි කෙනෙක් කියලා කියනවා මොන කන්න බෑ පීනන්න. අහලත් ඒ බැලපිනන කිව්ව විතරනේ මොකෝ කරන්නේ ජොග් ගාලා පයින්නවා. දැන් බැරිලා කත් අඩි 10 පැත්තෙන් පැනනම මොකෝ වෙන්නේ? ගිල්ල මරනවනේ. එහෙනම් අඩි 10 පැත්තෙන් පැනලා ගිල්ල මරනවා. ඇත්තටම ඒක නා පීනන්න දන්න කෙනෙක්ගෙන් නම් අපි අහන්නේ. ඒක නා කීයටවත් අපි අඩි 10 පැත්තෙන් බසනවද නැද්ද? ඒක නා ඇත්තටම පීනන්න දන්නවා නම් ඔයගොල්ලෝ අහපු කෙනා ඇත්තටම පීනන්න දන්නවා නම් ඒක නා ඕගොල්ලන්ව කීයටවත් අඩි 10 පැත්තෙන් බසනවද? බසන්නේ. මොකෝ කරන්නේ? අර අඩි 2 3 පැත්තෙන් බසලා මුලින්ම ගිලෙන්නේ නැතුව ඉන්න ගන්නවනේ මුලින්ම. පීනන එක පැත්තකින් දියලා. ඔන්න ටික කාලයක් අපිට ගානට ටික ගන්නවා. දැන් නම් 100 100ක් විශ්වාස වෙනවා ගිලෙන්නේ නැහැ. නේ? දැන් වතුර උඩ ඉන්න පුළුවන්. ගිලෙන්නේ නැහැ. දැන් ඔන්න ටිකෙන් ටික ට්‍රේන් කරනවා මොකටද? පීනන පැත්තට. දැන් ඔහොම ටික කාලයක් පුරු වෙනකොට ඔන්න අඩියක් දෙකක් පීනන්න පුළුවන් වෙනවා. තව ටිකක් පුළුවන්. ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? අර 10 පැත්තේ ගිහිල්ලා. කරණ ගහලා බල්ටි ගහලා එනවද නැද්ද? එනවා. හැබැයි අර පළවෙනි සැරේ අර අයි පැත්තෙන් බැස්සනම් මොකද වෙන්නේ? ඔන්න ඔය. බුද්ධ ශාසනෙත් මෙන්න මේ වගේ ක්‍රමයක් තියෙනවා. අපි දීලා කායෙන් හරි අහන මොකද? පීනන්න. මොකෝ කරන්නේ? වාස් කරනවා 10 පැත්තෙන්. මොකෙන්ද? සතර සතිපට්ඨානිය. මොනවාද? ආනාපාන සතිය. ඉන්ද්‍රිය භාවනාවේ. ටිකක් 10 පැත්තෙන් බහිනවා. මොකෝ වෙන්නේ? ගිලි ගිලි මැරෙනවා. ඇයි? තාම ඔලුවට තියාගන්න බෑනේ. ඔලුවට තියාගන්න පුළුවන් කෙනා ඒ ඊළඟට දන්නව මොකද කරන්න ඕනේ කියලා. එහෙනම් මෙන්න මේ බුද්ධ ශාසනයේ පළවෙනි අදියර තමයි සතර අපායේ ගිලෙන්නේ නැතුව ඔලුව උඩ තියාගෙන ඉන්න පුළුවන් වෙනෝනේ මුලින්ම. ඊළඟ කාලේ. අන්න එදාට තමයි පස්සේ තමයි පීනන්න ගන්නව කොහොමද? ප්‍රථම ධානය සම්වදිනවා, ද්විතීයික ධානය සම්වදිනවා, තෘතීයික ධානය සම්වදිනවා, චතුර්ථ ධානය සම්වදිනවා. ටිකෙන් ටිකම වෙන්නේ. පීනන්න ගන්නවා ගැඹුරට. හැබැයි මොනෝ කරන්නත් මුලින් ගිලෙන්නේ නැතුව ඔලුව උඩ තියාගෙන ඉන්න පුළුවන් වෙනවා. ඒක දැන් මේ මූලික සාකච්ඡා යන පීනන්නේ මේ හොඳේ. මොනෝ කරන්නද ගන්න? අවුල් ගිලෙන්නේ නැතුව උඩ තියාගෙන ඉන්න විතරයි පුරු කරන්නේ. ඊළඟට පස්සේ පොඩ්ඩක් ඉතින් ප්‍රැක්ටිස් කරලා පෙන්නන්න පීනන විදිය ඊට පස්සේ තමයි පීන ගන්න. නේ. අපි පීනන්න වෙන හුරු ගන්න ඊට පස්සේ. ටිකක් හුරු කරලා පෙන්නුවාට පස්සේ තම තමන් පීනනවා. ඉතින් අන්න වගේ අපි මොකද කරේ අර වගේ අර ස්විමින් pool එකේ දත් එක් රැස් කරනවා වගේ හැමදාම ගිහිල්ලා මොනවා හරි ටිකක් ලියගෙනවා. ලියාගෙන ඉන්නේ ඔක්කොම තැන්පත් වෙලා තිනවා. හැබැයි සුපුරුදු සත්තු ටික එනවා ඉස්මතු වෙවි. මොනවද එන්නේ? පෙරේත ගති, තිරිසන් ගති. නේ. ටික ටික ඉස්මතු වෙනවා නේද? ඉස්මතු වෙනවා. හැබැයි අපි දැනගන්න ඕන දේ බුද්ධ ශාසනය දැනගත්තා නම් සදාහටම අර පෙරේත ගති අයින් වෙනවා නේද? අතන පෙන්නේ මොකද? නියත වූ සම්බෝධිය නිර්වාණය මත පිහිටා සිටි කියවනේ. ඒතකොට සිව්වපායේ මිදෙනවා කියලා කියවනේ. එහෙනම් අන්නේ සිව්වපායේ මිදුණා නම් ඒකනට අපව පෙරේත ගතියක් එන්න බෑනේ. තිරිසන් ගතියක් එන්න බෑනේ. එනවනම් මිදිලාද? නෑ. බලන්නකො මම යාන්තම් බණ ටිකක් අහගත්තා. බොහොම අමාරුවෙන් සම්මාදිටියටපත් වුණා. ආපහු සක්කාය දිටියාවනේ. ඒ එහෙමයිද? ඈ? ගිය සතිය යාන්තම් පැය 6 බණ අහලා බොහොම අමාරුවෙන් සම්මාදිටියටපත් වුණා. මේ සතිය ආයෙ සක්කාය දිටිය ඇවිල්ලා. ඈ? ගිය සතිය බොහොම අමාරුවෙන් මිච්ඡා දිටිය කඩාගත්තා. මේ සම්මාදිටියටපත් වුණා ගිය සතිය යාන්තම් ආපහු මිච්ඡා දිටිය ඇවිල්ලානේ. දැන් එහෙම වෙන්න පුළුවන්. එහෙම නියත උසම්බෝධි නිර්වාණය මත පිහිටා සිටිය. එහෙනම් පිහිටියොත් මේකේ පිහිටියාමයි. ඒක අර උපමාවක් කිව්වේ. ගිලෙන්නේ නැතුව උඩ ඉන්න පුළුවන් කෙනාට කවදාවත් ආයෙ ගිලෙන්නේ නැහැ. එයා දන්නා උඩ ඉන්න. උපමාවක් කියන්නේ හොඳේ. යන්නේ වගේ කවදාවත් එයා මොනම හේතුවක් නිසාවත් සතර අපායට ගිලෙන්නේ නෑ ආයි. එතනින් ගොඩ එනවා. ඉතින් මෙන්න මේකෙදි හොඳට මේ කියන ටික අහගෙන හිටියාම තේරෙන්නේ. නේ. අපිට වෙලා තියෙන අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා වැඩි කම පොඩි ප්‍රශ්නයක්. නේ. අපි ඇත්තටම දැනගෙන තියෙන දැනගන්න ඕන දේ නැති දේවල්ද? අර මම මුලින්ම කියනවානේ. දුක හටගන්න විදිහ දන්නේ නෑ. හැබැයි අපි දන්නේ ගොඩාක් තියෙනවා. හැබැයි ඒ දන්නේ එකකින්වත් දුක හටගන්න විදිහ දැනගෙන නෑ. එහෙනම් මේ ශ්‍රී බුද්ධ මුඛයෙන් තථාගතයන් වහන්සේලා පෙන්වා දුන්න උත්තරීතර ධර්මය ඇත්තටම අපි දන්නේ නෑ. නිවන් දකින්න දහම දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි නිවන් දකින්න දහම වගේ එකක් දන්නවා. බුද්ධ ශාසනයේ වගේ ඒව නෑ. දින විදියක් නැහැ. හරියට තමයි යමක් දැක්කම නම් ඒක දැක්කම තමයි. නේ? ඇයි ඒ දේ දකින්නේ ඥාණයෙන් නම් ඉතින් ඥාණය ආයෙ නැහැ කියන්න බෑනේ. තමන් ළඟ වැඩිච්ච ඥාණයක් තියෙනවා නම් අන්න ඒක තියෙනවා. ඒතකොට අන්නේ ඥාණයෙන් තමන් මේක තේරෙන්න ගන්නවා තව තව. ඒ තමන් ලබාගත් ඥාණය තව තව තේරෙන්න ගන්නවා. යන්නේ එහෙනම් හොඳට මේ බුදු සාසනේ ක්‍රමයේ මුලින් හොයාගන්න ඕනේ. ක්‍රමයේ හොයාගන්න තුමේ තේරෙන්නේ නැහැ. මේ මොකද්ද මේ තියෙන ක්‍රම වේදේ කියන්නේ. දැන් ඔන්න අපිට ටීචර් උදාහරණයකට ගත්තොත් ගණන් උගන්වනවා. දැන් මෙන්න මේ ගාන ගාන හදන විදිහ ටීචර් අපිට කියලා දෙනවා. අපි මනාලෙස මෙන්න මේ ගාන අහගන්න විදිහ. වෙන වෙන දේවල් කල්පනා කර කර හිටියත් අර ගාන කියලා දෙන වෙලාවේ. අපිට ගාන හදාගන්න පුළුවන්ද? බෑ. දැන් ඔන්න ගානක් කියන්නේ ප්‍රශ්නයක්ද නැද්ද? ගානක් කියන්නේ ප්‍රශ්නයක්නේ. ඔන්න ඒ ගානකට ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට හදන ඒ ප්‍රශ්නෙට හදන විදිය අපිට ගුරුවරයා පෙන්නනවා. අපි මනාලෙස අන්න ඒ හදන විදිය අහගෙන ඉන්නවා. මනාලෙසේ හදන විදිය අහගෙන ඉන්නකොට මොකද වෙන්නේ? හොඳට තෝරගන්න කොහොමද මේ ගාන හදන්නේ? ඊළඟට අපිට තව ගානක් හම්බ වෙනවා. දැන් තව ගානක් හම්බ වෙනකන් තව ප්‍රශ්නයක්ද නැද්ද? දැන් අපි හරියටම හදන විදිය දන්නවනම් මනාලෙස හදාගෙන යනවද නැද්ද? මනාලෙස ගමේක හදාගෙන යන විදිය දන්නවනම් හදාගෙනත් යනවනම් උත්තරය ගන්නවද ලැබෙනවද? උත්තරේ ලැබුණා නම් එතන ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නැත්නම් එතන දුකද? ප්‍රශ්නයක් නැත්නම් එතන දුකද කියලා අහන්න. ප්‍රශ්නයක් නැත්නම් එතන සැනසෙලද නැද්ද? නිවිමද නැද්ද? එහෙනම් හරියන ප්‍රශ්නේ හදන විදිය අහගත්තා නම් අහගත්ත විදියට අනුව අනුගත වී යනකොට උත්තරය ලැබෙනවා. උත්තරය ගන්නව නෙමෙයි. උත්තරය ලැබෙනවා. ඒක උත්තරය ලැබෙනකොට ලැබෙන්න නම් අපි මනාලිසාට අහගෙන ඉන්න ඕනේ නේද ටීචර් කියන දේ නේද? ඈ? ලෝක සම්මතයේ ගානකුත් ඔහොම නම් සාමුසංගිත බුදුරුන්ගේ දේශනාවක් ඇද්ද චතුරාර්ය සත්‍ය කොහොමද ඇද්ද? එහෙනම් මොකද මේ මුල සූත්‍රෙ වෙන්නේ? උපාලි ගොඩ කියාට. කියන කතාවරනවා මොකද කියන්නේ? ඒ විනීවරණ මොහොතේදී චතුරාර්ය සත්‍ය දේශනා කළසේක. මොන මොහොතේද? විනීවරණ මොහොතකදී. බැරි වෙලාවකත් අර ගණන් ටික අපිට ටීචර් කියලා දෙන වෙලාවක අපි වෙන වෙනම හිත හිත හිටියොත් මොකෝ වෙන්නේ? නීවරණද නැද්ද? නීවරණයක ඉඳලා ගාන හදනවා කියන ගාන හදනකොට කියන එක තේරෙනවද? දැන් ඒක තේරෙන්නේ නැත්නම් නීවරණයක ඉඳලා චතුරාර්ය සත්‍ය තේරෙන්නේ. ඈ තේරෙන්නේ නැද්ද? එහෙනම් සතාගතයන් වහන්සේ දේශනා කරපු නියපිඩියේ උදාහරණය හරියට වැරදිද? නියපිඩිය උපමාවක් කිව්වනේ. හරියට වැරදිද? හරියයි. කන කැස් බෑව විය සිදුරෙන් ආගේ තමයි මෙන්න මේ විනීවරණ මොහොත හම්බ වෙන්නේ. නේ? හැබැයි ඉන්ද්‍රිය පරපත ඥාන ඥානය තියෙන සතාගතයන් වහන්සේට නම් පේනවා කාටද මේ නියවරණ මොහොත ලැබිලා තියෙන්නේ කියලා අපිට එහෙම පේන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ වෙලාවේදී පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕනේ. තමනුත් නීවරණ කියන්නේ නීවරණ උදා කරගන්න යන්නේ නැතුව වෙන වෙන දේවල් කරලා මේක වහගන්න අවස්ථාව නැති කරගන්න කියන්නේ වහගන්න යන්න එපා. මේ අවස්ථාව කොහොමද තමන් ලැබපු උත්තරීතර අවස්ථාවේ මේක උදා කරගන්න මොකද මේ ලැබපු අවස්ථාවේ මම කිව්වා අරකයි අපි ඉන්නේ මුල මැද මුලද මැදද අගද කියන්න අපි දන්නේ නැහැ. අර මුලින්ම පෙන්නු. එහෙනම් ලැබිච්ච අවස්ථාවේ මේක කොහොම හරි අපි ලබා ගන්න වෙනවාමයි. නේ. ඒ හින්දා ස්විම් පූල් එකේ දත්ත ටිකක් ඕනේ. හැබැයි දත්ත තිබ්බ කලියටම හරියන්නේ නෑ. මොකද ඔන්න ඔයගේ බුද්ධ ශාසනයත් අපි දත්ත නම් එක්රැස් කරලා තියෙනවා මේ වෙනකොට ඕන තරම්. නේ. දත්ත ඔක්කොම දන්නවා. හැබැයි තාම පොඩ්ඩක් ඔළුව උඩ තියාගෙන ඉන්න තමයි අමාරු නම් ඔළුව උඩ තියාගන්න පුළුවන් අය මෙතන ඇති. ඈ ඒක තමයි වෙන්න ඕනේ. අන්තිමට කවදා හරි ඒක වෙන්න ඕනේ ඒ දේ. ඒ හින්දා මෙන්න මේ බුද්ධ ශාසනයේ ක්‍රමවේද දෙක හොයාගන්න වෙනවා. මෙන්න මේ ක්‍රමවේදයේදී මේ බුද්ධ ශාසනය බෙදෙනවා කොටස් තුනකට. එක කොටසක් තමයි දස්සනේන පහතබ්බ කොටස. එක කොටසක් තමයි භාවනානේන පහතබ්බ කොටස. තව කොටසක් තමයි න දසනේන න භාවනානේන කොටස. તો දසනේන පහතබ්බ කියලා කොටසක් තියෙනවා. භාවනානේන පහතබ්බ කොටසක් තියෙනවා. න දසනේන න භාවනානේන කියලා කොටසක් තියෙනවා. ලෞතර බුද්ධානාංශය පෙන්නනවා දසනේන පහතබ්බ කොටසින් මොකද වෙන්නේ? භාවනානේන පහතබ්බ කොටසින් මොකද වෙන්නේ කියලා. න දසනේන න භාවනානේන කොටසින් මොකද වෙන්නේ කියලා. તો මෙන්න මේ කොටස් තුනකට වෙන් කරනවා. මෙන්න මේකෙදි සංයෝජන ධර්ම 10 මෙන්න මේ දසනේන කොටසටයි භාවනානේන කොටසටයි වෙන් කරනවා. ඒකට දසනේන පහතබ කොටසට විස්තරලා කියනවා සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලපත පරාමාස කියන සංයෝජන තුන දර්ශනයෙන් පහ වෙති භාවනාවෙන් කාමරාග රූපරාග රූපරාග මාන උද්දච්ච විද්‍යාව කියන හත ප්‍රහීන වෙයි කියලා. එහෙනම් හතක් තියෙනවා භාවනාවෙන් ප්‍රහීන කරන්න තුනක් තියෙනවා දසනේන පහතබ කොටසින් ප්‍රහීන කරන්න. ඒ ඒ මාර්ගඵලයට අදාළ විදිහට සම්මා විමුක්ති සම්මා ඥාන ලැබෙනවා. අන්න ඒකට කියනවා න දසනේන න භාවනානේන පහතබ. ඉතින් මෙන්න මේ සම්මා සමාධිය පූර්ණ වෙච්ච ආර්ය උත්තමයෝ ඊතුරු සංයෝජන ධර්ම ටික ප්‍රහීන කර ගැනීම සඳහා විදර්ශනාවෙන් සමවැදලා විදර්ශනා කරනකොට ලැබෙන සම්මා විමුක්ති සම්මා ඥාන කියන එක න දර්ශනේන න භාවනාවේ කොටසත් එක්ක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ 10 පූර්ණ කරනවා සම්මා විමුක්ති සම්මා ඥානත් එක්ක අන්නේ 10 පූර්ණ කරපු උත්තරයට කියනවා දසහංගේ සමන්නාගතව රහතෝ කියන. කරුණ 10ම පූර්ණ වෙනවා. හැබැයි මේක සෝවාන් වෙනකොටත් යම් මට්ටම පූර්ණ වෙනවා. සකුදාගාමී වෙනකොටත් යම් මට්ටම පූර්ණ වෙනවා. අනාගාමී වෙනකොටත් යම් මට්ටම පූර්ණ වෙනවා. අරියත් වෙනකොටත් පූර්ණේ පූර්ණම වෙනවා. සම්මා විමුක්ති සම්මා ඥාන තියෙනවා න දර්ශනේන න භාවනාවේ කොටස. දැන් ඔය කොටස් තුනෙන් අද අපි කතා කරනකොට කොයි කොටසද? ඈ දර්ශනේන පහ තමයි. එහෙනම් පීන උගන්නන්නේ නැහැ දැන්. හොඳේ මොන කොටසද උගන්නේ? අන්න හරි. ඔළුව ගිලෙන්නේ නැතුව තියාගෙන ඉන්න කොටස තමයි යන්නේ. ඒක ඒක කරගත්තට පස්සේ අපි ඊට ටික බලමු. මුලින් මේ ටික තෝරගන්න එක කලින් නේ. හැබැයි තෝරගත්ත කෙනෙක් ඉන්නවනම් එයා බනහන මොහොතේ පීනනවා. උපමා කරගන්න. නැත්නම් බනහා පීනනවා කිව්වා. කොහොමද බනහා පීනන්නේ කියලා බැලුවා. ඒක කිව්වා. ඇයි? බනහන මොහොතේ ඒක නා ආපහු එන්නේ කොහෙද? ඔය වැටෙන්නේ කොතනද කියලා බලන්න ඕනේ. පෙර බණහන් ඉස්සලා පෙර හිටපු දැනටමද වැටෙන්නේ. එතනටම. ඒ කියන්නේ බණහන් ඉස්සලා පෙරේත ගතිය තිබුණා එතන වැටෙනවා. වැටෙන වාර කියලා මගේ කාටවත් කියන්නේ නැහැ. ඒ වැටෙන වාර කියලා මම දන්නේ නැහැ. ඔව්. වුණොත් අර ගති හතර ඉස්මතු වෙන්නේ නැහැ මහත්තයෝ. මොනවාද? සතර අපාගත වෙන ගති හතර ඉස්මතු වෙන්නේ නැහැ. දැන් සතර අපාගත වෙන ගති හතර ඉස්මතු නොවුනට එයාට කේන්තියක් නැද්ද? ඒ කාමරාගපට ගෙතින් ඊළඟට එන්නේ. එයා කාමයේ භුක්ති විඳින්නේ නැද්ද? එයා මහානාම සිදුවරට කේන්තියක් නැහැ හොඳට. මහානාම සාක්කයට කේන්තියක් නැද්ද? හැබැයි තමන් බලන්න ඕනි ඊළඟට මේ සාකච්ඡා වුණාට පස්සේ ඔක්කොම වලට පෙරට සාපේක්ෂව කොහොමද? පෙර තිබ්බනේ යම් කිසි දේ. ඒක මම මුලදීම කිව්වේ වංචනික ධර්ම වලට වහන්න නැතුව, කුලේ වහන්න නැතුව තමන්ගේ හදවතින් තමන් දකින්න ඕනේ. ඇත්තටම පෙරට සාපේක්ෂව කොහොමද? ඒක ගන්න තමන් විතරනේ. ඒක වෙන කාටවත් වැඩකුත් නැහැ. වෙන කාටවත් පෙන්වන්න ඕනෙත් නැහැ. නේ? අපේ යම්කිසි පෙර පෙර මෙන්න මෙහෙම ගතියක් තිබ්බනම් ඉස්මතු කර කර අපි අවිද්‍යාවෙන් වැඩිලා තිබ්බනම් අන්න ඒ මට්ටමට දැන් නැහැ. හැබැයි ඒ මට්ටමට නැති වුණාට අවිද්‍යාව දුර වෙලා නැහැ. අවිද්‍යාව තාම හට ගන්න අවස්ථාව තියෙනවා. අන්නේ හට ගන්නකොට ඊළඟට කරන වැඩේ තියෙනවා. ඉතින් මේ විස්තර කරගෙන යනවා. හැබැයි මේ මූලිකම ටික මෙන්න මොකද්ද මේ කියන්නේ කියලා බලන්න ඕනේ. මේ ඒක තමයි මේ විස්තර කරගෙන යන්නේ. එතකොට දැන් අතන අපි මොකද මේ ආසාද මාත්‍රයක්වත් නැහැ කියලා තේරෙනවා. කියලා හිතුවා කියනකොට දැන් ඔය කියන විදිහට තේරෙනවා. වැඩකුත් නැහැ. හැබැයි උනාට යනවා. එහෙම යන්නේ නැත්නම් ඇත්තටම කවුද? හරිද? අර හතින්නේ බෑ. යන්නේ නැත්නම් මාත්‍රයක්වත් යන්නේ නැත්නම්. එහෙම යන්නේ නැත්නම් සෝවාන් වෙච්ච ගමන් ඔය පොඩ්ඩක්වත් යන්නේ නැත්නම් ඊටු සංයෝජන ධර්ම හට හට ගන්න විදිහක් නැහැ. මේ තු සංයෝජන ධර්ම හත උඩ හට ගන්නවනේ. ඒ හින්දා අනිවාර්යයෙන් අර පෙරට සාපේක්ෂව නිතරම බලන්න. එතකොට ඒ ලැබිච්ච ලැබිලා තියෙන යම් කිසි නිවීමක් තියෙනවා නම් නිවීම අනිවාර්යෙන් ශාන්තයි ප්‍රණීතයි. හැබැයි ලැබිච්ච යම් ඵලයක් තියෙනවා නම් ඒක තමයි මේ ලෝකෙයි තියෙන එකක් නේ. ඒ කියන්නේ අපි සතර පෑන් ඉඳලා හිටියගේ ආයි මනුස්සයෙක් කියලා ඉපදුණා මේ දුක්ඛ ස්කන්ධය විඳින්න වෙනවනේ. එහෙනම් මේක තථාගතයන් වහන්සේ මේක ඉවර කරන්න කියන කොතනද? අන්න එතන යනකම තමයි මේක ඉවර කරන්නේ. ඉතින් ඒ හින්දා නිතරම බලන්න පෙරට සාපේක්ෂව මෙහෙමයි. හැබැයි තාම ඉවර නැහැ. ඉවර නැහැ. අන්න එතන මේ තාටිය මොකද කරන්නේ? තාටිය වැඩි වැඩියෙන් මේක පොඩ්ඩක් පීලා පොඩ්ඩක් ඉඳගෙන වෙනවා. <laughs> නේ? අන්න හරියම දැනගන්න ඉතුරු වෙන පිටත් වෙනවා. ඒතරම් මේ පංච උපාය මේකදී අපි තෝරගත කාරණේ තමයි මෙන්න මේ දස්සනේ පහතම කොටසේ යන විස්තර කරා මොකද්ද? පංච උපාදානස්කන්ධය පිළිබඳව ආස්වාදය ආදීනෝ නිස්සාරණේ තතුසේ දැනගනීද ඒක නා සෝතාපන්නයි කිව්වනේ සිව්වා පාය නොහැටි කිව්වනේ එහෙනම් සෝවාන් කෙනාගේ බින්දෙන සංයෝජන ධර්ම තුන තුන තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස එහෙනම් අර දසණයෙන් අනිවාර්යෙන් ඒක ප්‍රහීන වෙන්න ඕනමද නැද්ද ඒක දසණයෙන් පහත පොරට ඒක විස්තර කරන්නේ ඒක දසණයෙන් පහත පොරට මේක විස්තර වෙන්නේ ඒතර අන්නේ දසණයෙන් පහත පොරට මෙන්න මේ ටික තෝරගන්න අපි මොකද කරන්න ඕන කියන ප්‍රශ්නේ නෝ ඊළඟට දැන් දසණයෙන් පහත පොරට මොකක්ද කරන්න වැඩක් තියෙනවනේ ඔන්න ඔය ටික කරන්න මොකද කරන්න කියලා එනවා මේක අර මම අර මූල චුට්ට මේකේ තියෙනවා මේකෙන් අර දුකෙන් නිදහස් වෙන විස්තර විස්තර කරපු ටික ඒකෙන් අර දුක යන කොහොමද කියන එක මුලින් ඔයගලන්ට පෙන්න පුතිකම මේක විස්තර කරනවා රාජ්‍ය රස සූත්‍රය විස්තර කරපු ටික. මෙන්න මෙතනදී අපිට දුක කියන එක හට ගන්න ඕන විදිහ වැඩ පිළිවෙල දැන් අපි විස්තර කරගන්න යන්නේ. මොකද කියන්නේ? හරි. මෙන්න මෙතනදී ඇත්තටම දුක හටගන්නේ කොහොමද කියන එක දැන් අපි අතනදී බැලුවාම තේරෙනවා. අවිද්‍යාව පච්ච ලංකාර කියන ඔන්න ඔය වැඩ පිළිවෙල තියෙනවා. හැබැයි ඔන්න ඔය වැඩ පිළිවෙල ඔහොම අවිද්‍යාවෙන් ගන්න නේද සංකාර විඥාන නාම රූප සලආයතන ඕව හදා ගන්නවා කියලා අපිට තේරෙනවද? අපිට ඒවා තේරෙනවද? අපිට ඒවා තේරෙන්නේ නැහැ. හරි. එහෙනම් මෙන්න මෙතනදී දුකක් හදා ගන්න විදිහක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. අපි ඒක බලන්න වෙනවා. මොකද කියන්නේ? ඉතින් මෙන්න මෙතනදී මේ දුකක් හදා ගන්න වැඩ පිළිවෙල බලන්න යනකොට ඕකට අතනදී විස්තර කරා සංකීර්තේන පංච උපාදානස්කන්ධා කියලා එකක් විස්තර කරා නේද? පංච උපාදානස්කන්ධය ආසාදී ආදීන නිස්සාරණ තතුසේ දකින්න කියලා කිව්වා නේද? එතකොට මෙන්න මෙතනදී මේ පංච උපාදානස්කන්ධය කියන එක ඕගලන්ට මම තාම විස්තර කරේ නැහැ. මම මෙතනදී පෙන්වන්නේ මොකද්ද? මේක තමයි දැනගන්න ඕන කියන එක පෙන්වන්නේ. හැබැයි ඒක මොකද්ද කියලා විස්තර කරගන්න ඕනේ. හරි? ඉතින් ඒක විස්තර කරන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් පංච උපාදානස්කන්ධය කියන එක ඉතින් අපි කොහොමද දන්නවන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. හැබැයි එහෙම කියපු කලියට පංච උපාදානස්කන්ධය තේරෙන්නේ නැහැ. හොඳේ? ඒ හින්දා මේකක්වත් හොඳට මතක තියාගන්න කටපාඩම් කරන්නේ නෙමෙයි. අවබෝධයෙන් ඥාණයෙන් තමයි විමසන්න මොකද්ද කියන්නේ. මේක මම ඉස්සරහට විස්තර කරනවා ගොඩක් අවහාට හැබැයි මෙන්න මේක මුලින්ම තෝරගන්න ඕනේ මේ පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි අතර වෙනසක් නැත්තම් තථාගතයන් වහන්සේ මෙතන පංච උපාදානස්කන්ධය කියන වචනේ විතරක් කියන්නේ නැහැ හරි ඉතින් මේක විස්තර කරනවා තවත් හොඳට මේ දෙකේ වෙනස විස්තර කරනවා කන්ද සූත්‍රය කියන සූත්‍රය මෙන්න මේ කන්ද සූත්‍රය කියනවා මහණෙනි පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් දේශනා කරනවා ඒ මනාලේ සසව කියලා පංචස්කන්ධය විස්තර කරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ විස්තර කරනවා විස්තර කරලා කියනවා අතීත අනාගත වර්තමාන සියුම් ඝන හීන ප්‍රනීත දුර ළඟ අජත්ත බහිත රූපය යම් තැනක විද්‍යාමාන වේද මේ රූපස්කන්ධයයි ඔහොම විස්තර කරනවා වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංකාර විඥානස්කන්ධය කියන පහම විස්තර කරනවා ඊළඟට විස්තර කරනවා පංච උපාදානස්කන්ධය කවයේදයක් අර විදිහම කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ විස්තර කරලා කියනවා. ආශ්‍රව සහිත වූ අර අර ටිකක් කියනවා. අතීත අනාගත වර්තමාන සියුම් ගණ හීන ප්‍රණීත දුර ළඟ අජ්ජත් බහිද කියලා කියනවා. මෙන්න මේ පහ විස්තර කරලා කියනවා. ආශ්‍රව සහිත වූ උපාදානයට ප්‍රත්‍ය වූ යම් රූපස්කන්ධයක් ඇද්ද මේ රූප උපාදානස්කන්ධය. ඔන්න මේ දෙකේ වෙනස. හරි? ඒකෝර මොකද කිව්වේ? ආශ්‍රව සහිත වූ. ආශ්‍රව කියන්නේ මොකක්ද? අපි අසුරු කරන්න යනවා. ඒක තමයි ආශ්‍රව ටික ගොඩනගන්නේ. ඉස්සරහට විස්තර කරනවා ආශ්‍රව කරනවා විස්තර කරනවා කාමාශ්‍රව භවශ්‍රව අවිද්‍යාශ්‍රව විස්තර කරනවා. එතන මේ ආශ්‍රවයක් හදාගන්න නම් ඒක අසුරු කරන්න ඕනේ. එහෙනම් ආශ්‍රව සහිත වූ. උපාදානයට ප්‍රත්‍ය වූ. එහෙනම් උපාදානයට ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? තණ්හාව. උපාදානයට ප්‍රත්‍ය වෙනවා තණ්හාව. තණ්හාවට ප්‍රත්‍ය වෙනවා වේදනාව. වේදනාවට ප්‍රත්‍ය වෙනවා ස්පර්ශය. ස්පර්ශයට ප්‍රත්‍ය වෙනවා සලආයතනය. සලආයතනයට ප්‍රත්‍ය වෙනවා නාම රූප. නාම රූපයට ප්‍රත්‍ය වෙනවා විඥාන. විඥානයට ප්‍රත්‍ය වෙනවා සංකාරය. සංකාරයට ප්‍රත්‍ය වෙනවා මොකද්ද? අවිද්‍යාව. නේ? එන උපාදානස්කන්ධය ගොඩනගන්නේ කොහොමද? රූප උපාදානස්කන්ධය ගොඩනගන්නේ මොකෙන් තුලින්ද? අවිද්‍යාව තුලින් විතරයි. එහෙනම් අවිද්‍යාවෙන් යමක් ඇසුරු කරන්න ගියා නම් එතන හටගන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. එහෙනම් අවිද්‍යාවෙන් අපි ඇසුරු කරන්න යනව යන්නේ මොනවද? එක්ක රූපයක්. එක්ක ශබ්දයක්. එක්ක ගන්ධයක්. එක්ක රසක්. එක්ක ස්පර්ශයක්. එක්ක සිතුවිල්ල. ඔන්න ඔය ටික අවිද්‍යාවෙන් ඇසුරු කරන්න ගියා නම් මොකද වෙන්නේ? හටගන්නේ මොකද්ද? පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය. අපි ඉස්සරහට විස්තර කරගමු. නැතු මේ කඩපාඩම් කරන්නේ නෙමෙයි. හොඳට හොඳට බලා ගන්න. කියන්නේ මොකද්ද? ආශ්‍රව සහිත උපාදානයකට පත් වෙනනම් අනිවාර්යයෙන්ම අවිද්‍යාවෙන් යමක් ඇසුරු කරා නම් ඇසුරු කරන දින හයයිනේ. ඔන්න හයෙන් එකක් ඇසුරු කරා නම් අනිවාර්යයෙන්ම මෙතන පංච උපාදානස්කන්ධය වල නැගිලා ඉවරද නැද්ද? ඉවරයි. නේ? එහෙනම් ඔන්න ඔය හය පොළ අපි පංච උපාදානස්කන්ධ වැඩ පිළිවෙල කරන්න යනකොට අපිට ඇසුරු කරන්න තියෙන මොනවද? රූප තියෙනවා. ශබ්ද තියෙනවා. ගන්ධ තියෙනවා. රස තියෙනවා. ස්පර්ශ තියෙනවා. මෙන්න මේ ඔක්කොටම විස්තර කරගෙන යනකොට ඊළඟට ඉතින් තථාගතයන් වහන්සේ තවත් විස්තර කරනවා ಜಾති කියන කොටස හැටියට. මෙන්න මේ ಜಾති ටිකක් අපි පහල කරගන්නවා. නේ ඔන්න ජාතික පහල කරගන්න යන ස්වභාවය තුළ තමයි දුක්ඛස්කා මේ ජාතිකත් එක්ක ඇසුරු මේ ජාතික අපි ඇසුරු කරන්න යනවා බලන්න මේක මොකද්ද එතකොට තථාගතයන් වහන්සේ මේ මේ අපි මේ තාත්තා තමයි අපි ඔයගොල්ලන් තෝරගන්න මේක පෙන්වලා තින්නේ මේ ජාති කියලා තියෙන්නේ මොනවද අපි මේ ඇසුරු කරන දේවල් ඔක්කොම තියෙන වෙන මොනවා කන්නේ මේක විස්තරය අපි බලමු ජාති කර්මයන් මොනවද කියලා විස්තර කරනවා තථාගතයන් වහන්සේ අන්න සූත්‍රය ආයි පරිසන සූත්‍රය මධ්‍යම නිකායක තුන්චාන හතෙන් පිට මහණෙනි කුමක් ජාති ධර්ම කියන්නේ දෙයක් පුත්‍ර දාරෝ ජාති ධර්මයයි දැසි දැස්සෝ ජාති ධර්මයයි එළු බැටළුවෝ ජාති ධර්මයයි කුකුලන් හෝ ඌරන් ජාති ධර්මයයි ඇත් ගවහස් වෙලමු ජාති ධර්මයයි රන් රිදී ජාති ධර්මයයි ඔන්න ජාති ධර්ම ටික පංචකාම ගුණ උපදීව ජාති ධර්මයයි මෙහි තෘෂ්ණාවෙන් බැඳුනා වූ මුසපත් වූ බැසගත්තා වූ මේ ලෝ වැසිතීමේ ಜಾති ස්වභාවය කොට ඇත්තේ ಜಾති ධර්මයේම සොයයි. මොකද කියන්නේ? මොන ಜಾති ධර්ම වෙනයි ಜಾති ධර්මත් එක්ක මුසපත් තෘෂ්ණාවෙන් බැඳලා ඒ ಜಾති ධර්මයේම හොයන එක තව එකක්. දැන් මේ මෙතන කරුණු දෙකක් කියනවද නැද්ද? දෙකක් කියනවා. ඒතකොට ಜಾති ධර්ම වෙනයි ಜಾති ධර්මත් එක්ක මුසපත් වෙන එක තව එකක්. තේරෙනවද? එතකොට මෙන්න මේ ಜಾති ධර්ම ටික අපිට මේ කියන ಜಾති ධර්ම ටික පුත්‍ර දාරෝ ಜಾති ධර්ම මේ දසි දසෝ එළු බැටලෝ මෙන්න මේවා මොනවද? මේ භෞතික ලෝකේ තියෙන දේවල් නේද? මෙන්න මේවා තියෙන සද්ද තියෙන පුළුවන් ගන්ධ තියෙන පුළුවන් රස තියෙන පුළුවන් ස්පර්ශ තියෙන පුළුවන් ඒවා ගැන හිත හිත ඉන්නත් පුළුවන්. එහෙනම් මෙන්න මේ ටික ඔක්කොම ಜಾති ධර්ම. ඒක මෙන්න මේ ಜಾති ධර්ම කොයි වෙලාවකවත් දුක ගෙන දෙයිද? මේ ಜಾති ධර්ම ටික දුක ගෙන දෙයිද? හොඳට හිතන්න. තවල මම එකින් එකකට සම්බන්ධ කරනවා. මේ ಜಾති ධර්ම ටික දුක ගෙන දෙයිද කියලා අහන්නේ. ඈ? මොකද හිතේ? දෙන්න විදියක් නෑ. මේ ಜಾති ධර්ම ටික දුක ගෙන දෙනවා නම් අර පෙන්නපු අචේන කසප සූත්‍රයත් එක්ක පරස්පරයිනේ. අය අනුන් හින්දා දුක හදගන්නේ නෑ කිව්වනේ. ඈ? එහෙනම් මෙයා මේ මෙතන කියන එළු ගැටලුවේ පුත්‍රධාරීන් දසිදස්සෝ රන් විදී මුතු මැණික් මේ කියන ඔක්කොම පිට තියෙනවනේ. මේවා හින්දා දුක වෙන්න පුළුවන්ද? හැබැයි මේ ಜಾති ධර්ම තමයි. ඔන්න ඊළඟ යට කැලල කියනවා. මොකද කියන්නේ? මෙහි තෘෂ්ණාවෙන් බැඳ ගන්නා මුසපත් වූ බැසගත් ආ වූ මේ ලෝක වැසීතේ මේ ಜಾති ස්වභාවය කොට ඇත්තේ ಜಾති ධර්මයේම සොයන. අන්න ඒකේ මුසපත් වෙලා ඒකේ බැහැගෙන ඒ ಜಾති ධර්මයේම හොයනවා. නේ? දැන් මොනවද හොයන්නේ? මතු රූප හොයනවා. මතු රූප හොයන්න නම් ඒ රූප බලන්න ඇහක් හදනවා. ශබ්ද අහන්න කනක් හදනවා. රස විඳින්න දිවක් හදනවා. කය පහස විඳින්න කයක් හදනවා. මේවා හිත හිත ඉන්න මනක් හදනවා. ආ ಜಾතිය බිහිවෙනවද නැද්ද? ඇයි? ಜಾති ධර්මයේම මුසපත් කරගෙන ಜಾති ධර්මයේ හොයාගෙන ගිලා මතු ಜಾතියේ කය බිහිවෙනවද නැද්ද? බිහිවෙනවා. නේ? ආ. එහෙනම් මෙන්න මේකෙදී ආ මෙතී පංචකාම මහණෙනි මේ පංච පංචකාම ගුණ උපදීහු. මේ පංචකාම ගුණේ මොකද කරන්නේ? උපදී ටිකක් හදා ගන්නවා. අවිද්‍යාවෙන් වැඳිලා. පංචකාම මෙතන මේ පංචකාම ගුණ කියලා කියනකොට විස්තර වෙන්නේ දැන් මොකක හෝ තියෙන ගුණයක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට තේරෙන විදිහකට ගමුකෝ. මේද? ඒක තමයි මෙතන කියන පුත්‍රධාරී ජාති ඒවද? ඔතන අපි තමයි මෙතන මෙතන මේක මේක මෙතන කියලා තියෙන මේ මුළු කතාව කරනවා මේ විස්තර කරාට මේක ඇතුලේ තියෙන ඔක්කොම ජාති තියෙනවද නැද්ද? දැන් මෙතන පංචකාම ගුණ තියෙනවා. පංචකාම ගුණ වෙනයි. පංචකාම ගුණත් එක්ක බැඳෙන එක එකක්. දෙක දෙකක් වෙනවා. ඒක මම ඕනනම් ඉස්සරහ සූත්‍රයක් තියෙනවා ඉස්සර කරනවා පෙන්නන්න. හරියට මේ මේ කැලල හරියට උත්තරේ තැනක් තියෙනවා නිවාප සූත්‍රයේ කියන සූත්‍රයේදී. එතකොට දැන් අපි මෙන්න මේක තෝරගන්න මෙහෙම. අපි හිතමු දැන් මෙතන තියෙන එකකින් අපි ගමුකෝ මොකක් හරි අපි රසක් ගමුකෝ. අපි හිතමුකෝ වෙනිවලකට කැලලක් ගමු අපි. මෙන්න මේ වෙනිවලකට කැලලට ආවේනික වූ ගුණය තමයි තිත්ත සංඥාව. දැන් උදාහරණයකට ගන්නකො. ඒකේ තියෙන ගුණය මොකද්ද? තිත්ත සංඥාව. ඔන්න ඔය තිත්ත සංඥාව නිරෝධ කරන්න පුළුවන්ද? ඇයි? ඒක ඒකට ආවේනික වූ ගුණය. අපි මොකද කරන්නේ? ඒ පංචකාම ගුණයත් එක්ක මොකද කරන්නේ? උපති ධර්මයේම මේ තෘෂ්ණාවෙම වැස ගන්නවා. අන්න ඒකට එක්ක මොකද කරන්නේ? එක්ක ඇලෙනවා ඒක වැටෙනවා. දැන් ඇලෙන එකයි ගැටෙන එකයි අර තිත්තවල තියනවද? ඈ? තිත්තවල නැහැ නිකන්. ඒ වගේ මෙතන ගත්තොත් මේ පුත්‍රධාරීන් ජාති මේ කියනවා කියලා ඒ කෙනාගේ තියෙන මොනවද රූපවල මොනවද තියෙන්නේ? වර්ණ සංඥා. ඈ? ඒ වර්ණ සංඥාවල මොනවද තියෙන්නේ? සුදු කට්ටිය ඉන්න පුළුවන්, කළු කට්ටිය ඉන්න පුළුවන්, කළු වර්ණ සංඥා තියෙනවා. දැන් තව කට්ටියක් ඉන්නවා සුදු කට්ටිය තමයි හොඳ. තව කට්ටියක් කියනවා. දැන් සුදු ජාතික ඒගොල්ලෝ මොකද කරන්නේ? සුදු ජාතිම මුසපත් කරගෙන තෘෂ්ණාවෙන් බැඳිලා ඒ සුදු ජාතිම හොය හොය දඟලන හද නැද්ද? දඟලනවා. ඈ? ඉතින් ඒත් එච්චරනේ. දැන් රත්තරන් බඩු ගතිය රන් රිදී මුතුමයි. ඔය තිය රන් රිදී ජාති ධර්ම කියන්නේ. ඒක රන් රිදී තියෙනවා. දැන් මෙන්න මේ රත්තරන් බඩුව වල හොයාගෙන රත්තරන් බඩුව හොයවෙන්න ඉතින්. දැන් රත්තරන් බඩුව තමන්ට ලැබිලා එහෙම මොකක් හරි මේ මිල මුදල් මේ ජාතිවල මේ ටික ලැබිලා තියෙන්නේ. පුණ්‍ය වාසනාවකටනේ. දැන් ලෝකෙ නොකලම රත්තරන් හම්බ වෙනවා. ඒ සමහර අය විතරක් හම්බ වෙනවා සමහරට හම්බෙන්නේ නැති. අන්න විපාකයට පුණ්‍ය වාසනාවකට අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් මේක කළා දින ඉඳලා ලැබෙන්න පුළුවන්. දැන් ලැබෙන එකත් එක මොකද ඊළඟ කරන්නේ? ඒ ජාති ධර්මෙම හොයාගෙන මුසපත ගමන් කරනවා. කාට හරි කාර් එකක් ලැබිලා තියෙනවා. කාර් ජාතියක්. රණ්ඩිදී කිව්වට පස්සේ කාර් වෙනම කියන්නේ නේ. ඈ? වෙනම කියන්නේ නැහැ. දැන් මේ බිල්ඩින් එක ලැබිලා තියෙනවා. නිවස. මේක ලැබිලා තියෙනවා. මේක ජාතියක්ද නැද්ද? ජාතියක් ලැබෙනවා. අපි මොකෝ කරන්නේ ඊළඟට? ෂා භාවනා කරන මාළු බිල්ඩින්ගක් හම්බෙලා. හරිම ෂෝ. දැන් මොකද කරේ? අර පුණ්‍ය වාසනාවට ලැබිච්ච එක පරිහරණය කරන්නේ නැතුව ඒ જાතියෙම පඩි බැඳිලා ඒ જાතියම මුසපත් කරගෙන එහෙම එකක් ඔය හොයම කරනවා. තේරෙනවද? දැන් જાතිය මුසපත් කරගන්න විදිය. දැන් මේක ඇතුලේ අපිට භාවනා කරන පසුබලයක් තියෙන එක ඇත්ත. නේ? ඒක මේක තුළ තියෙන ගුණයක් ඒකට අපිට. අන්න ඒ වගේ අපි මොකද කරන්නේ? ඒ ගුණයට එහා ගිහිල්ලා යමක් දැන් රූපවල ඕක. ඒ වගේ ශබ්දවලක් තියෙනවා. නේ? දැන් ශබ්දවලක් තියෙනවා. දැන් මේක ආසාද විස්තර කරනවා විස්තර කරලා දෙනවා. ශබ්දෙත් ඒ වගේ එක එක එක එකට අදාළ විදිහට තියෙනවා. සොර ටිකක්. දැන් ඔන්න ඔයත් එක මොකද කරන්නේ? අපි මුසපත්ව බැඳිනවද නැද්ද? බැඳිනවා. හරි. ඔන්න ඔතන විස්තර කරන මෙන්න මේ උපදි කාලය තමයි එන්නේ මොකද්ද? ඔයගොල්ලෝ මේ භාවනා කරන අපි දන්නවා සබ්බූපදී පරිනිස්සග්ගෝ කියන්නේ. ආන්න අන ඒක සංසග්ග කර කර තමයි මෙතෙක් කල් හිටියේ. සබ්බූපදී දැන් බැඳි බැඳි ගිය වැඩ පිළිවෙලට සංසග්ග කරනවා කියලා. අන්නේ බැඳි බැඳි ගිය වැඩ පිළිවෙලින් දැන් නිස්සග්ග කරනවා. සංසග්ගෙන් අයින් වෙනවා. සංසග්ග කියන්නේ බැඳෙන වැඩ පිළිවෙල. නිස්සග්ග කියන්නේ ඒකෙන් අයින් වෙන වැඩ පිළිවෙල. මෙන්න මේකට අනුව බලමු දැන් මොකද විස්තර කරන්න කියලා. ඔන්න දැන් ජාතික දැක්කනේ ඔයගොල්ලෝ. මෙන්න මෙතන තමයි අපිට ඕන කරන තැනට අපි එන්නේ. හොඳේ. මහණෙනි දුක්ඛාර සත්‍ය කවරේ දෙයක්. ඉදදීම ඔන්න අර ඔයගොල්ලෝ කියපු ටික තියෙනවා. අර මුලින්ම කිව්වේ මරණය දුකේ ශෝකේ වැළපීම කායික පීඩා මානසික යමක් කැමති වන්නේ නැ නොවන්නේ නම් දුකක සැකීම උපාදාන කන්ද දුක. අර ධම්මචක්කය කියන විස්තරේ මොකද කියනවා නේද? අර කියපේක. හරි ඔන්න බලන්න ඊළඟ මොකද කියන්නේ? ඉපදීම කවර හේදයක් කියලා විස්තර කරනවා. ඒ ඒ සතුන්ගේ සත්නිකායෙහි යම් ඉපදීමක් වේද යම් ඉපැත්මක් වේද උපත් ස්ථානයට බැස ගැනීමක් වේද ප්‍රකට වීමක් වේද මේ ප්‍රතිභාවයේද ඡඩායතනයන්ගේ ලැබීමක් වේද මේ જાතියයි කියන ලැබි. ඔන්න ඉපදිච්ච එක විස්තර කරනවා. මේක ඕන ඕන ටිකම අපි යමු. ඊට ජරාව කවර හේදයක් කියලා විස්තර ඒ සතුන්ගේ සත්නිකායෙ දිවීමද දින බවක් වේද මේ කැඩීමක් වශයෙන් වේද විකාර පැමිණියක් වේද ආයු ගෙවීමක් වේද චක්කුරාශි ඉන්ද්‍රියන්ගේ මුහුරා යාමක් වේද මේ ජරායයි කියන ලැබි. මරණය කවර හේදයක් ඔන්න ඕම විස්තර කරගෙන යනවා ඔය ඔක්කොම ටික. හරිනේ. වෙස් මහසතිපට්ඨාන සූත්‍රය විස්තර කරන්න කියන්නේ. දුක කවරේ දයත් මහණෙනි මේ කායික දුකෙන් කායික නොමිහිරි භාවයෙන් කාය ස්පර්ශයෙන් උපදනා නොයස හැකි වේදනාවකේද අවිතරක්ෂ විසඳීමකේද මේ දුකයි කියමු ලැබේ. මේ මොන දුක ගැනද කියන්නේ? හොඳ බලන්න. ඈ කායික දුකේ. මේ කියන්නේ මොන දුකේ ගැනද? කායික දුකේ ගැන කියන්නේ. කායික දුකේ නිදහස් වෙන්න පුළුවන් කාටද? කායික රතුණා කායික දුකේ නිදහස් වෙන්න පුළුවන් කාටවත්? බෑ. අර විසඳලා පෙන්නු ජරාවේ නිදහස් වෙන්න පුළුවන්ද? බෑ. මේ මුලින් කියන එකක් තියෙනවා මෙහෙම. හරි. ඔන්න ඊළඟට කියන බලන්න මොකද වෙන්නේ කියලා. ජාති ජරා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන්හි ආර්ය දුක්ඛය හට ගන්නායු. ඔන්න දැන් තමයි වැඩි පටන් ගන්න එක තියෙන්නේ. දැන් අර අරකට කිව්වම දැන් තථාගතයන් වහන්සේ කායික දුක්ඛය ආවද නැද්ද? ආවා. හැබැයි උන්වහන්සේ දුක නිදහස නැද්ද? එහෙනම් උන්වහන්සේ මේ කියන දුක හට ගන්න පුළුවන්ද? දැන් මේ පෙන්වන්නේ නේද? මේක ඊට වඩා මොකක්ද වෙන එකක් එහෙනම් උන්වහන්සේ දැක්ක එක තමයි මේ පෙන්වන්න ඕනේ නේ. හැබැයි අරමුණ දුකක් ලෝකේ නැද්ද? අර ඉස්සලා පෙන්නපු මරණය ඒක නැද්ද? එහෙම එකක් තියෙනවා. හැබැයි මෙන්න මේක දැක්කේ නැති තමයි අපිට අතන ප්‍රශ්නේ එන්නේ. ඔන්න සමාසතිපට්ඨාන සූත්‍රය ඊළඟට කියනවා. දැන් අපි කියවලා තියෙන භාගයටද ඔක්කොමද? මේ මහා සතිපට්ඨාන සූත්‍රය මුලික දන්නවනේ. බාගෙට කියවල ඇත්තේ ඔක්කොම කියවලද? ඈ? ආ කියවලම නෑ අයන කමන්නේ. හරි. මහණෙනි යමක් කැමැත්තෙක් නොදැන අර කිව්වනේ දුක් ටික. කියලා ඔන්න බලන්න දැන් දුක් ටික විස්තර කරනවා ඊළඟට. මහණෙනි යමක් කැමැත්තක් නොලබන්නේ නම් ඒ දුකක් යයි යනු කවරේ දෙයක්? මහණෙනි භවයේ උපදින සුළු සත්වයන් හට අපි භවයේ උපදින සත්භාවය සත්භාවය නොමැත්තේ නම් අපට ඒකා ස්වභාවය නැත්තෝ නම් අපට ඒකාන්තයෙන් භවයේ ඉපදීම නොපෙමිණෙන්නේ නම් ඊතා යෙහිකයයි මෙසේ ආශාවක් උපදී. මේ ආශාවකින් ලැබිය හැකක් නොවේ මේද යමක් කැමැත්තක් නොලබන්නේ නම් දුකයි. එහෙනම් මොකද කියන්නේ? මෙහෙම භවයක උපදින අපි එහෙම භවයක ඉපදෙන්නේ නැත්නම් හොඳයි කියලා ආසාවක් උපදී. ඒ ආසාවකින් ලැබිය හැකක් නොවේ. ඒකට යමක් නොලැබෙන්නේ නම් දුකක් යයි කියන ලැබේ. ඔන්න ඔය පාලි වාක්‍ය හොඳට තේරෙනවා. කතමන්ත වික්කවේ යම් පිට්ටන් ලැබදී සම්පි දුක්ඛන් කියන්නේ මොකද්ද? ජාති ධම්මං වික්කවේ සන්දානං එවං ඉච්ඡා උපජ්ජಂತಿ. මෙන්න මේ ඉච්ඡාව උපදිනවලු. මෙන්න ඕන කරන වැඩේ. මොකද්ද උපදින්නේ? ඉච්ඡාවක් උපදිනවා. මොකද ಜಾති ධර්මය වන සත්වය වන අප අපිට මෙහෙම જાතියක් හට නොගනීවා කියා ඉච්ඡාවක් උපදී. ඒ ඉච්ඡාවකින් ලැබිය හැකක් නෙවෙයි යම් පිච්චන් නලපති සම්පිරුක්කම්. දැන් සතර අපාය අපිට යන්න ඕනේ නෑ කියලා ඉච්ඡාවක් උපදී. ඒ ඉචාවකින් ලැබිය හැකක් නෙවෙයි යම් පිටන ලැබුණා පිදුක්. ඒ ඉචාව තිබ්බට හරියන්නේ නැහැ. නේ? ඒකට කරන්න ඕන වැඩ පිළිවෙලක් තියෙනවා නම් අන්න එතනින් නිදහස් වෙන්න පුළුවන්. නේ? දැන් අපි ඕක නැතිලා ගන්න ඉතින්. අනේ සල්ලි තියෙන ජාතිකේ බවට පත් වුණා නම් හොඳයි. ඒ මේ ජාතිකේ විස්තර කරන්නේ. ඒ සල්ලි තියෙන භාවයකට පත් වුණා නම් හොඳයි. මෙසේ ඉචාවක් උපදී ඒ ඉචාවකින් ලැබිය හැකක් නෙවෙයි යම් පිටන ලැබුණා යම් පිදුක්. අනේ අපිට දෙවි කෙනෙක් වෙන්න තියෙනවා නම් හොඳයි. දේවත් භාවයකට යන්න තියෙනවා නම් හොඳයි. එසේ ඉචාවක් උපදී ඒ ඉචාවකින් ලැබිය හැකක් නෙවෙයි යම් පිටන ලැබුණා යම් පිදුක්. දැක්කත් බුදුහාමුදුරුවෝ කියනවා මහා කම් විභංග සූත්‍රයේ අනන්තවත් පව කරනයි මන්දකලා තියෙනවා දිවිතල යනවා අනන්තවත් පින් කරනයි මන්දකලා තියෙනවා හතර පහට යනවා. මේ මහා කම් විභංගේ බල තේරෙන්නේ නැහැ. කියලා විස්තර කරනවා. හේතුව ඇයි? කාගෙන් හරි ඇහුවොත් මේ ලෝකේ ඉන්න කෙනෙක්ගෙන් අත උස්සන්න කියලා බල්ලෙක් වෙන්න කැමැත්තක් තියෙනවා නම් කාට හරි අත උස්සන්න කිව්වොත් කවුරු අත උස්සයි? බල්ලෙක් වෙන්න කැමැතිද ඉචාවක් තියෙනවද කියලා කැමැත්තක් තියෙනවා කියලා අත උස්සන්න කිව්වොත් කවුරු අත උස්සයි කියලා අහන්නේ. නෑනේ. එහෙම ඉචාවල් නෑ. නේ? දැන් එහෙම ඉචාවල් නැත්තම් දැන් බල්ලෝ වෙන්න කවුරු කැමති නෑනේ. එහෙනම් ලෝකේ බල්ලෝ ඉන්න බෑනේ. නේ? ඒක කාටද එහෙම ඉචාවක් තියෙනවද? බල්ලෝ වෙන්න. එහෙම ඉචාවක් නෑ. හැබැයි බල්ලෝ ඉන්නවද නැද්ද? එහෙනම් බල්ලෝ වල කරන්න ඉචාවක් තියෙනවද නැද්ද? බල්ලෝ කරන්න ඉචාවක් තියෙනවා. එහෙනම් දැන් බල්ලෝ වල කරන්නේ බල්ලෙක් වෙන්න කියලා හිතාගෙනද? මෙසේ ඊචාවක උපදී ඒ ඊචාවකින් ලැබි හැකක් නෙවෙයි යම් පිච්චන් ලැබි තමයි දුක්ඛ නේ එතකොට මෙන්න මේකදී අපි කොච්චර ඒ ඊචතාවය ගොඩ නැගුවොත් අනිවාර්යයෙන්ම දුකක් නේද ගොඩ නැගෙන්නේ ඔන්න භවයට විස්තර කරනවා වගේ ඊළඟ එකක් බලන්න මහණෙනි දිරණසුළු සත්‍ය අපිට දිරණසුළු බවක් නම් අපිට දිරීම ඒකාන්තයෙන්ම නොම පැමිණෙන්නේ නැයි තා ඒකේ මෙසේ ආසාවක් උපදී ඒ ආසාවකින් ලැබි හැකක් නෙවෙයි යම් පිච්චන් ලැබි තමයි දුක්ඛ අර මේ මාත්මේ උදේම කිව්වා නේද මාත වයසට යන්නේ නැත්තම් හොඳයි කියලා වයසට යන එක තමයි දුක කිව්වනේ එහෙනම් වයසට යන්නේ නැතුව හිටියොත් නේද දුක නිදහස් වෙන්නේ එහෙනම් මොකෝ කරන්න ඕනේ වයසට නොයාවා කියා ඊචාවක් උපදී ඉතුරු මොකද කියන්නේ වයසට නොයාවා කියා ඊචාවක් උපදී එතකොට මේ කියන්නේ එසේ ආසාවක් උපදී ඊට පස්සේ එය ආසාවකින් ලැබිය හැක්කක් නොවේ. යම් පිච්චන්න ලැබති සම්පි දුක්ඛක්. දැන් අපි කොච්චර එහෙම ඒ වගේ ඉච්ඡතාව හැදුවල වැඩක් තියෙනවද? නෑ ඔන්න ඒකත් ඔන්න පෙන්නනවා. ඊළඟ මොකද ලෙඩ. මෙසේ ව්‍යාධින්ගෙන් පෙළෙන සුළු සත්‍ය අපේ ව්‍යාධි ස්වභාවය ඇත්තෝ නොවන්න ඕනම් ඒකාන්තයෙන්ම ව්‍යාධිය අප කරා නොවෙන්නේ නම් ඒක. අර ඉතල උදේ කිව්ව කැලේ. මොකද කිව්වේ? ලෙඩ දුක් එන්නේ නැත්තම් හොඳයි. ඉතින් මොකද කියන්නේ? මෙසේ ආසාවක් උපදී ඒ ආසාවකින් ලැබිය හැක්කක් නෙවෙයි යම් පිච්චන්න ලැබති සම්පි දුක්ඛක්. දැන් මේ අර කියපු දුක් කන්දරා ඔක්කොම මොන වාක්‍යයකටද යටත් කරලා තියෙන්නේ? යම් පිච්චන්න ලැබති සම්පි දුක්ඛක් කියන වාක්‍යයට යටත් කරලා තමයි මේ ඔක්කොම ටික කියලා තියෙන්නේ. හැබැයි ඒක ධම්මචක්කපවත්තන සූත්‍රයේ පේන්නේ නෑ. ඒක වෙන්නේ මොකේද? මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා සත්‍යගම සූත්‍රය විස්තර කරනවා. නේ? ඔන්න ඒක ඔන්න ව්‍යාධියක් තියෙනවා. ඊළඟ ඔන්න තව එකක් තියෙනවා දැන් ඔය උදේ කියපු කැලකුරම මම පෙන්නන්නේ. මොකද මහණෙනි මැරෙන සුළු සත්‍යයන්ට අපි මැරෙන සුළු නොවන්නේ නම් අප කරා මරණය නොවන්නේ නම් ඉතයි ඒකයි මෙසේ ආසාවක් උපදී. එතකදුවත් ඒ ආසාවකින් ලැබිය හැකක් නෙමෙයි මේක යමක් කැමැත්තක් නොලබන්නේ නම් ඒ දුකයි. යටි දින මොකද්ද? ඉදම්පි යම් පිච්චන් ලැබති. තම්පි දුක්ඛ. එහෙනම් අර අපි උදේ කිව්වනේ මරණය දුකයි කියලා. මරණය දුක නම් මොකෝ කරන්න ඕනේ? මරණය අප කරා ලඟ වේවා කියා ඉච්ඡාවක් උපදී. ඒ ඉච්ඡාවකින් ලැබිය හැකක් නෙවෙයි යම් පිච්චන් ලැබති තම්පි දුක්ඛ. ආයි මොකෝලා තියෙන්නේ? දැන් මරණය අප කරා ලඟ වෙන පාකොට හරියනවද? ඈ? එනවද නැද්ද? එනවා. එහෙනම් හැබැයි මරණය අපි කරා ලඟ වෙනවට අපි කැමති නැතුණාට මරණය නෝද නැද්ද? ඒ එන එකට අපි මෙහෙන් හදා ගන්නවා. එසේ මරණය අප කරා ලඟ වේවා කියලා ඉච්ඡාවක් උපදී. ඒ ඉච්ඡාවකින් ලැබියක් ගන්න වේ. අපි ඉච්ඡාන ලැබෙයි අපි ලුකා. ඊළඟට මානිනී සෝකේ පියවි කොට ඇති සත්‍යන්ට අපි සෝකන සුළු නොවන්න ඕන නම් අප කරා සෝකේ නොවෙන්නේ නම් ඉතයි ඒකයි. ආසාවක් උපදී. එතක දුවත් ඒ ආසාවකින් ලැබියක් ගන්න වේ යම් පිච්ඡන ලැබෙති. යම් පිදුක්කා. බලන්න මුළු ඔක්කොම එක තැනකට ගෙනල්ලා තියෙනවා අපි කතා කරගෙන යනවා. අපිට අර හිතෙනවා ජාති එක දුකක් මරණ එක දුකක් ව්‍යාධි එක දුකක් අපි අර හිතන මේක එකින් එක එකින් එකට තමයි දාලා තියෙන්නේ කියලා. හැබැයි එකින් එකට දාලා නෙමෙයි තියෙන්නේ. මෙන්න මේ යට තියෙන මේ ඉච්ඡා විෂ්ඨ මෙන්න මේ යම් පිච්ඡා නලබති තම්පි දුක්ඛම් කියන වාක්‍ය දන්නේ නැති හින්දා ඒක අදහස් දන්නේ නැති හින්දා අපි නිතරම කරන්නේ මොකද්ද පුළුවන් තරම් ඉච්ඡාවල් ගොඩ නගනවා. ඔන්න ඉච්ඡාවල් ගොඩ නගනකොට මොකද බලන්නේ? අර ජාති ටිකම ගන්නවද නැද්ද? අන්නේ අර ජාති ධර්ම ටික පෙන්නේ. ඒ ජාති ධර්ම ටික අරගෙන මොකද කරන්නේ? ඒවත් එක ඉච්ඡාවල් ගොඩ නගනවා. ඒවත් එක ඉච්ඡාවල් ගොඩ නගමින් ගොඩ නගමින් යනවා. මෙසේ වේවා. මෙසේ නොවේවා කිය කිය. නේ? ඉතින් ඔන්න අනිත් එක. මානේ කායික දුක්ඛයෙන් පෙළෙන සුළු සත්‍යය අපිට කායික දුක් පෙළෙන පියවියත් වන්න ඕන නම් අපකරා කායික දුක්ඛේ නොවෙන්නේ නම් ඉතයි ඒකයි. කායික දුක් පීඩයි නැත්තම් හොඳයි. මෙසේ ආසාවක් උපදී. ඒ ආසාවකින් ලැබිය හැකක් නෙවෙයි මේ දෙයක් යමක් කැමැත්තක් ඒ නොලබන්නේ නම් ඒ දුකයි. මොන ඉතින් ශෝක, දෝමනස්ස. එහෙනම් මොකෙන්ද ඇත්තම දුක හටගන්නේ? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්යන්ගේ ඉච්ඡාව ඉෂ්ට නොවන නිසා දුකයි. මොකද මිස්? ආ කලින් කියලා දුන්නේ නැහැ. ඔව්. ඔව් මම කියන්නේ බාගෙට අහින්න මිතුරු බාගෙ කියන්නේ කියලා. මම ඉස්සෙල්ලා මේ භාගය තමයි සම්පූර්ණ කරන්නේ. දැන් සතිපට්ඨානේ භාගයක් අහගෙන තියෙනවා. අර මුල භාගය. අර මුල භාගය මම පෙන්නුවේ ඒකනේ. මුල භාගයක් තියෙනවා. එහෙම නැත්නම් ඇත්ත. දැන් ඒ භාගය විඳින්න වෙලා තියෙන්නේ මේ භාගය දැක්කේ නැති නිසා. දැන් දකින්න ඕන භාගය තමයි දැන් මේ පෙන්වන්නේ. දැන් දකින්න ඕන භාගය දැන් දකින්න ඕන. ඔව්. ඉතින් අපිත් එහෙම තමයි යන්නේ. ඔව්. ඉතින් ආර කවුරු ආර උත්තමේ කම් වෙනකන් එහෙම තමයි යන්නේ. කවුරු දැන් අහනවා නම් ඒ අයටත් කවදා හරි දවසක කවදා හරි ආර උත්තමේ කම් වෙනකන් මොකද තේරෙන්නේ නැහැ. ඒක තමයි ලෝකේ හැටි. ඒක ඒක ස්වභාවයක් ඉතින්. ඉතින් මේ නිවන් දකින්න හේතු වාසනා ආව දවසට මේක තේරෙනවා. අහුවාම. සමහර ඊට ඉස්සෙල්ලා ඇහිලා ඇති. අපිට ඇහිලා නැහැ කියන්නවත් බෑ. ඇහිලා ඇති. සමහර අපිට තේරිලා නැහැ. හේතුව මොකද එදා අපිට ඒක තේරුම් ගන්න හේතු වාසනා නැති වෙන්න පුළුවන්. ওই දෙකෙන් එකක් වෙන්නේ එක්ක ඇහිලා ඇති එක්ක ඇහිලා නැහැ. ඔව් හැබැයි දැන් මොකක් හරි ගෙවිච්ච අතීතේ සිහි කරන්න එපා. දැන් මේ මොහොතේ මේක තේරුණා නම් මෙන්න මේක අහලා තෝරගන්න ඔච්චරයි තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. නේ එහෙනම් මෙන්න මේ ඉච්ඡා විශ්ව නොවන නිසා දුක හට ගන්නවද නැද්ද කියලා ඔතන යනකම් බලමු. ඇත්තටම දුක හටගත්තේ මේ විදිහට නැද්ද කියලා. ජීවිතේ වැඩියෙන් ඇවිල්ලා තියෙන සැප දුකද? දුක. හරි. එන එක දුක මතක් කරගන්න. එක එක කෙනා. පොදු දුක් නෙමෙයි අහන්නේ හොඳේ. ඇයි? එක එක කෙනාට ආපු දුක එක එක එක කෙනෙකුට රූපයක් ඉඳ වෙන්න පුළුවන්. තව කෙනෙකුට සද්දයක් ඉඳ වෙන්න පුළුවන්. තව කෙනෙකුට ගන්ධයක් ඉඳ. තව කෙනෙක් ඒ රූපේ මැරිච්ච ඉඳ වෙන්න පුළුවන්. තව කෙනෙක් ඒ රූපෙත් එක්ක ජරාවට පත් වෙච්ච ඉඳින මොනවා හරි ඒක සිද්ධිය ඇතිනේ දැන්. ඔන්න ඔයගේ වැඩියෙන් එන සැපන දුක නම් ඔන්න ඔයගෙන් එකක් මතක් කරගන්න. කාට ආපු දුකද? තමන්ට වෙන අලපු දුකෙන් අහවල නැහැ නේ. ඒ වෙත බලවැඩකුත් නැහැ. ඒ අලපු දුකින් කියලා දැනන්නේ තමන්ගේ දුක. තමන්ගේ දුක දැනන්නේ කවුද? තමන්. හරි. එහෙනම් දුක කාටගත්තු විදිහට මතකද? හරි. දැන් මතක් කරගන්න දුක. බලමු මේකේ විදිහට හරගෙන තියෙන්නේ නැද්ද කියලා බලන්න ඕනේ දැන්. දැන් ප්‍රැක්ටිකල් කරලා බලන්න ඕනේ. පොතේ තිබ්බට හරියන්නේ නැහැ. දැන් බලන්න ඕනේ මේ විදිහට හරගෙන තියෙන්නේ වෙන විදිහකට කියලා. හරි. මොකද දුක අපේ කෙනෙක් කියන කවුද? මොකද මේ මේ පාට් එක මම කරන්නේ කතා කරලා. මේ පාට් එක කතා කරන්නේ නැහැ. නැත්නම් වැඩක් නැහැ. ඒ කියන්නේ මේ මේ ක්ලාස් එකක් වෙනවා. ක්ලාස් කරලා නෙමෙයි නිවන් දකින්නේ. එකක් කියන කවුරු හරි. බලන්න දුක කතා කරන්නේ. ආ රයිට් එකයි ඇති එකයි එකයි යෝනි. අම මරනවා. හරි ඉතින් එක සිද්ධිය යෝනි. ඔය එකක් ඔන්න කියනවා. හරි. ඔබ මේක අම මරනවා. හොඳට මතක තියාගන්න මම කියන ඒවා ටික වේදනාචෛසිකේ අභිමා ප්‍රඥාචෛසිකෙන් හිතන්න. හොඳේ? අම මරනවා. අම මරන්නේ කොයිද? ස්පිරිතාලේද ගෙදරද? ගෙදරද. මෙන්න මේ අම මැරිච්ච බව කවුද සනාථ කරන්නේ? දුබුමිල සනාථ කරන්නේ බෑ. ඒක වෛද්‍යවරයෙක් සනාථ කරන්න ඕනේ. ඒක ගාම සේවක සනාථ කරන්න ඕනේ. ඒක අධිකරණ වෛද්‍යවරයෙක් සනාථ කරන්න. කවුද සනාථ කරන්නේ? මම මැරලා කියලා. කවුද සනාථ කරන්නේ? ග්‍රාම සේවකද නැත්නම් ග්‍රාම ස්පිරිතාලේ ගෙනිච්චද? ගෙනිච්ච නැහැ. කවුද මම මැරලා කියලා කිව්වේ? දැන් මනස හරියට කවුද සනාථ කරන්නේ බෑ. ග්‍රාම සේවක අන්න හරිය. ඒක අපිට කරන්න බෑ මම කියන්නේ. නැත්නම් දෙන්නේ නැහැ. හරි. ඔන්න ග්‍රාම සේවක මහත්තයා කිව්වා මේ අම්මා මියා පරිලෝකෙ ගිහිල්ලා කියලා. හරිනේ? හරි. දැන් රාමසේක දන්නවද නැද්ද මැරිලා කියලා? දන්නවා. ඊළඟට මොකද කරේ? මේ මිනිහා ගෙනියනවා මල්ශාලාවට. එතකොට අර මල්ශාලාවෙන් එනවා වාහනයක් ගෙදරට. මේ සිද්ධිය හොඳට බලන්න මොකද වෙන්නේ කියලා. හොඳේ. ආවට පස්සේ මේ මල්ශාලාවේ මිනිසයා මේ මැරිච්ච කෙනා විතරනේ දාගෙන යන්නේ. ඇයි ආ දාගෙන යන්නේ? ඒ මිනිසයා සතුටුසෙන් දන්නවා මෙයා මැරිලා කියලා. දන්නවද නැද්ද? දන්නවා. ඔන්න අරගෙන යනවා. අරගෙන ගියාට පස්සේ මල්ශාලාවට ගෙනිච්ච මල්ශාලාවේ ඉන්න මිනිසයා දන්නවද නැද්ද මැරිලා කියලා? එයාත් දන්නවා. මිනිහා කපන මිනිසයා දන්නවද නැද්ද මැරිලා කියලා? දන්නවනේ. හරි. ඒ ඇතින් පාසලේ ඔන්න මේ කෙනා මිය පරලව ගිහිල්ලා කියලා ඔබතුමියක් දන්නවා. අර ආපු පාර්ශව තුනක් දන්නවා. අර තුන් දෙනාම දන්නවනේ. හරි. ඔන්න හතර දෙනෙක් දැන් දන්නවා මේ මේ අම්මා මිය පරලව ගිහිල්ලා කියලා. මේ අම්මා මැරිච්ච හින්දා දුක එනවා නම් මැරුණා කියන කාරණය මේ හතර දෙනාම දන්නවද නැද්ද? මේ හතර දෙනාම දන්නවද නැද්ද මැරලා කියලා? දන්නවා. එහෙමනම් මේ අම්මා මිය පරලව ගිහින්දා දුක එනවා නම් මේ හතර දෙනාටම එන්න ඕන නේද? එන්න ඕනද නැද්ද? එන්න ඕනේ. එහෙම එනවද? නෑ. හරි. එහෙනම් හතර දෙනෙක් හිටියා. හතර දෙනාගෙන් හතර දෙනාම දන්නවා මැරිලා කියලා. හැබැයි හතර දෙනාගෙන් තුන් දෙනෙකුට ආවේනික වූ නැති ඔබතුමියට පමණක් ආවේනික වූ හේතුව මොකද කියලා මම අහන්නේ. උතන අපි වරද්ද ගන්නේ. ඔය මගේ කෑල්ල කරගෙන නා ගන්න වැඩි. <laughs> මොක මගේද මොකක් හරි හොඳට හොයන්න බුදුහාමුදුරු කියන එක හොයන්න මෙතන. මොකද කියන්නේ? මරණය අප කරා ලං වන සත්වයෝ වන අප. මරණය අප කරා ලං නොවේවා කියා. ඉච්ඡාවක් උපදී. ඒ ඉච්ඡාවකින් ලැබිය හැකක් නෙවෙයි යම් පිච්චන්නල පුදී අපි දුක් කන්නේ කියන්නේ. එහෙනම් ඔන්න ඔය ඉච්ඡාව හදාගත්තද නැද්ද? හදාගත්තා. දෙතන මගේ කෑල්ල කියන්නේ. ඉච්ඡාවනේ කියන්නේ. සුතේ කිව්වද මතක කිව්වේ? ඊචාව හදාගත්තද නැද්ද? හදාගත්තා. එහෙනම් අර තුන් දෙනාට ඔය ඊචාව තියෙනවද? ඒගොල්ලන්ට ඊචාව නැහැ. එහෙනම් මැරිච්ච හින්දාද ඇත්තටම දුක එන්නේ? ඊචාව ඉෂ්ට නොවිච්ච හින්දාද? ඈ? හරි. ඊචාව කියන්නේ අනිත් පැත්තේ මොකද? මනාපේ. මනාපයක් හදනවා. කැමැත්ත කියන්නේ. ඔව්. මනාපෙන් හදාගන්න. දැන් ඔබතුමිය ඔබතුමියගේ අම්මගේ මරණය අම්මත් එක්ක මනාපයක් හදාගෙන නැද්ද? නෑ නෑ. දැන් මැරිච්ච වෙලාවේ මනාපයක් හදාගෙන ඉන්නව නේද? හරි. මොකද ඔබතුමියගේ මනාපේ? මරණය අප කරා මම මේ අම්මගේ මරණය එහෙම නොවේවා කියලා මනාපයක් හදාගෙන හිටියා නේද? ඔන්න ඒ මනාපේ ඉෂ්ට වෙලාද නැද්ද? මනාපේ ඉෂ්ට වෙලා නැහැ. මනාපේ ඉෂ්ට මනාපේ හදාගත්තේ අම්මගෙන් අහලාද? ඉතින් නැත්නම් අම්මගේ පරිසන්දි ලැබපු ශක්තියෙන් අහලාද? කාගෙන් අකත් අහලා නෙවෙයි. මොකෙන්ද මනාපේ හදාගෙන තින්නේ? ඔන්න ඔය අම්මව ප්‍රිය කරගෙනද නේද? ලෝකේ ප්‍රිය දෙයක් ඇද්ද? මතු දෙයක් ඇද්ද? තණ්හාවෙහි උපදීෙහි පවතී. හා වෙලාද නැද්ද? තණ්හාපච්චා උපාදාන. උපාදානපච්චා භව. භවපච්චා ජාති. ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස ඒව කේවලස දුක්ඛ ස්කන්ධය සමුදය හොති. එහෙනම් ඇත්තටම දුකාවේ අම්මා මැරිච්ච හින්දාද අවිද්‍යාවෙන් හදාගත්ත කැමැති ඉෂ්ට වෙච්ච නැති හින්දාද? එහෙනම් අනිත් අයගේ මරණ එයා මගේ මරණ ඇවිල්ලා තින්නේ ඒ විදිහට. දුක ඇවිල්ලා තින්නේ. අනිත් අයගේ මරණ. මෙතන ඉන්න තව අනිත් කට්ටිය මරණ ගැන අහන්න. ඔය විදිහටමද වෙන විදිහකටද? ඈ? ඔය විදිහටමද මරණය මරණයක් එක්ක දුක ඇවිල්ලා තියෙන්නේ වෙන විදිහකට කියලා අහන්න. මොකක් මොකක් මොකද වෙන විදිහ කියන්නේ? ආ. ඔව්. ඉතින් මොකද ඒකට වෙන්නේ? මැරෙන එක ඇයි මැරෙන කැමති වෙන්නේ මෙන්න මේ වැඩේ කරන්න එයාගේ කැමති නැති ඉතින් එයා මෙහෙම ඉච්ඡාවක් උපදී ඒ ඉච්ඡාවකින් හැබියක් අක්ම මේ යම් පිටන්න මැරෙන කරාද මේ තියෙන්නේ එයාට වැඩ ටික කරන්න එයා කැමති නැහැ. ඒ හින්දා ඒ ටික නොකරන්න ලැබේවා කියලා හිතාවක් උපදී. ඒ හිතාවකින් ලැබිය හැකක් නෙවෙයි අපි channel වලදී අපි දුක්ඛ. හොඳට තෝරගන්න පොතන තියෙන කියලා. නිතර මේ හිතාව උපදින තැන අපි හොයාගන්න ඕනේ. එතනයි පහර කඩන්න තියෙන්නේ. ඈ? කීපද? නෑ අර අම්මා වයසට යනවනේ. ඒතර වයසට යනකොට යනකොට ඒ වැඩ ටිකක් කරන්න වෙනව නේද? ඔන්න ඕක කරන්න කැමතිද? දැන් ආස් කරන්න ඕනේ, පෙරලන්න ඕනේ කැමතිද? මේ වැඩ ටික මට එන්නේ නැත්තම් හොඳයි කියලා හිතාවක් උපදී. නේ? අන්නේ හැබැයි ඒ හිතාවකින් ලැබිය හැකක් නෙවෙයි. ඇයි අපි එහෙම හිතා හදාගත්තට වැඩක් නෑ. අර කෙනා ජරාවටපත් වෙනවා. ඒක ලෝක ධර්මතාවයක්. නේ? ඒක නතර කරන්න බෑනේ. දැන් අපි දැන් අර අම්මා වයසට යනවනේ මිස්. හරි ඒ අම්මා වයසට යනකොට දැන් ජරාවටපත් වෙවි යනවනේ. ඒතර වැඩ ටිකක් තියෙනවනේ කරන්න. දැන් සමහර අයට ඒ වැඩ ටික කරන්න යතු ඉන්න තියෙනවනේ හොඳ නැද්ද? හැබැයි මේ ඒ අම්මගේ මරණය ප්‍රිය කරගෙන ඉන්නවා. තේරෙන්නේ නැතුනට සමහරලාට. ඇයි? ඉතින් මේකනේ කරදරේ. ඕක දෙපැත්තටම සිද්ධ වෙනවා හොඳේ. ඇයි? දැන් මනාපය හදාගෙන ඉන්න මරණය හොඳයි කියලා. ඉතින් අපි හදාගත්තට වැඩක් නැහැ. මැරෙලා නෙමෙයි. ඈ? නෑ ඉච්ඡාවිෂ්ඨ වුණා නේ මම ඉස්සර ඉස්සර කරලා කියන්න. අපේ ඉච්ඡාවිෂ්ඨ වෙනවා නම් තංගා අපුඩි කනක් හදාගන්න තව එකෙක් මැරෙන්නේ කියලා. ඒක නෙමෙයි අර අර අර කිය ප්‍රශ්නේ නෙමෙයි ඔයාව යන්නේ. දැන් අපේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැති වෙනකොට දුක හට ගන්නවනේ. අනිවාර්යයෙන්ම. ඔව් හතේරණා. ආ. ඉන්න ලෝක කරදරයක් නේ. ඒක අපි ඉච්ඡාවක් හදාගන්න මෙහෙම මෙහෙම වැඩ වෙන්නේ නැත්තම් හොඳයි කියලා. හරි අපි කොච්චර ඒක හදාගත්තා කරන්නේ නැහැ. අරයක ස්වභාවය දින අර විදිය. නේ? ඉතින් මම එතන වෙන්නේ මොකක්ද මන්නේ? ඒ ඒ සිද්ධිය එයා ප්‍රිය කරගෙන. ඒක එතන එයා ප්‍රිය කරගෙන. යන් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං කියනවනේ. එයා ඒක ප්‍රිය කරගෙන එතකොට ඉන්නේ. ඉතින් ප්‍රිය කරගෙන ගියාම දුක හට ගන්නවා තමයි. ඒක අර මනාපේ හදාගන්න ඕන තැනක මනාපේ හදාගන්න තැන අපි ප්‍රිය කරගන්නවා. මනාපේ හදාගන්න අපි ප්‍රිය කරගන්න නැතුව. ප්‍රිය කර ප්‍රිය කරගෙන තමයි මනාපය හදාගන්නේ අපි. ඉතින් මේ ලෝකේ ප්‍රිය දෙයක් නැත්තම් අපි මනාප හදාගන්නේ නැහැ. ප්‍රිය දෙයකට තමයි මනාපය හදාගන්නේ. ඒතර එක්කෝ අරගෙන අම්මා ප්‍රිය කරගෙන. හරි? තව කෙනෙක් ඉන්න බලන්න අම්මගේ මරණය ප්‍රිය කරගෙන. එහෙම තින්නවනේ. තේරෙනවද? ඔය ඔය දෙන්නේ නැහැ. ඔය ඉන්න එක එක දෘෂ්ටි වල ඉන්නවා. ඒකේ තීචාවක් විදිහට හදාගන්නේ. හොඳට බලන්න කොහේ හරි ඉච්ඡාවක් හදාගන්නේ අපි නිතරම. කැමැත්තක් හදාගන්නේ. හොඳයි කියලා හරි ගන්න. කොහේ හරි මොකක් හරි හොඳයි. කැමැත්තක් හදාගන්නේ අපි. කැමැත්තක් හදාගන්නේ නැතුව දුකක් එන්නේ නැහැ. තේරෙනවද? අර දැන් ඔන්න ඔතන අපි තෝරගන්න ඕනේ. එහෙනම් ඇත්තටම අර අම්මගේ මරණය මේ අර මරණය කියන සිද්ධිය නෙමෙයි දුක ගෙන දෙන්නේ. අන්න හරි. ඒ මරණය කියන එක සිදුවීමක් විතරයි. ඒතර අන්නේ සිදුවීමට අදාළව අපි මොකද කරන්නේ? පිටින් කැමැත්තක් හදාගෙන ඉන්නවා. අන්නේ හදාගෙන ඉන්න කැමැත්ත කොච්චර හදාගත්තත් වැඩක් නැහැ. ඒක අවිද්‍යාවෙන් කරපු කැමැත්තක්. හේතුව හදාගත්ත වැඩ පිළිවෙලක්. නේ? නැත්නම් කවදාවත් මේ මේ විද්‍යාවෙන් හදාගන්නේ නැහැ එහෙම එකක්. එහෙනම් මේ ලෝකේ ඇත්තටම මරණයක් වෙච්ච පළියට දුක එනවද? එහෙම එන්නේ නැහැ. එහෙම එනවනම් අපි ඔය ජෙනරල් හොස්පිටල් එකක් ළඟ යනකොට අපි යන්නේ කොහොමද? හරි මේක ඉන්නකමක් ඉන්නේ. ඒක අර මිනි කපන මිනිස්සු හැමදාම ඉන්න ඕනේ. ඒ මිනිස්සු ඉන්නේ අර මරණ මිනිස්සුව ගෙනවාම. ඔය මල්ශාලාවේ මිනිස්සු ඒ මිනිස්සු ඉතින් අර ගේන ගේන මරණ සැපද නැද්ද? ඔය එයා පිය කරගෙන ඉන්නේ මොකද්ද? අනේ මම එයා මිනිහ පිය කරගෙන මේ ලෝකෙ මොකක් හරි පිය කරගන්නවා මිනිස්සු. මොකක් හෝ යමක් පිය කරගත්තා නම් අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් ප්‍රශ්නේ. දැකලා මේ ප්‍රිය ස්වභාවය තුලයි කැමැතිස්ස ඔන්න ප්‍රිය ස්වභාවය හදා ගන්නවා මනාපයක්. දැන් ඒ මිනිස්සයා මනාපය හදාගත්තට ඒක ඉෂ්ට වෙන්නේ නැහැ. කවුරු හරි එදාට පරිසම් දීලා ජාතිය වෙලා මිනිස්සු එනවනම් අන්න මිනිහ අරගෙන එයි. එහෙම නැතුව එන්නේ නැහැ නේ. ඔන්න දැන් දැන් ඒක මරණ ප්‍රශ්නයක් වහම ඔක්කොම මරණ ප්‍රශ්න ඉවර කරන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. මේක එකිනෙකාගේ කතා කරන්න ඕනේ. ඒකෝර ඔක්කොම මරණ ප්‍රශ්න තේරෙනවා. එහෙනම් දැන් අපි සියලු දෙනාටම මරණය දුකක් වෙන්නේ නැහැ. අන්නේ සිද්ධිය අල්ලගෙන මනාපයක් හදාගත්තා නම්, ඉච්ඡාවක් හදාගත්තා නම්, කැමැත්තක් හදාගත්තා නම් අන්න එතන දුකක් හටගන්නවද නැද්ද? අන්න එතන දුකක් හටගන්නවා. එහෙම නැතුව දුකක් හටගන්නේ නැහැ. නේ? හරි. ඔන්න එකක් කිව්වද? මරණය. තව එකක් කියන්න මල. දෙකම තුවා නැති. තාම නැති. දෙකම කියන දෙයක් නැහැ තේරෙනවද? අන්න හරි. මිනිවිරිය? හින්දා දුකයි. හරි. දැන් මිනිවිරිය දුකයි කියපු කාරණේ ඕගොල්ලන්ට ඇහුණද නැද්ද? දුකයි. මට සපයි දුක කියලා කියන්නේ. මිනි බිරියන මුරණ්ඩු කියන කාරණේ දැන් ඇහුණාද නැද්ද? ඈ? ඇහුණානේ. මට දුක ආපු කෙනෙක් අරුස්සා. ඇයි ඒ? අපිට එහෙම මනාපයක් නැහැ. දැන් ඒක මොකද කරලා තියෙන්නේ? මනාපයක් හදාගෙන ඉන්නවා මගේ මිනි බිරිය මෙහෙම ඉන්න ඕනේ. දැන් ඔන්න ඔය මනාපය හදාගත්තේ මිනි බිරිය ගැන අහලාද? ඈ? මිනි බිරිය අහලාද? නැහැ. ඉතින් මිනි බිරිය ගැන අහන්න නැතුව මිනි බිරිය දන්නේත් නැතුව මනාපයක් හදාගෙන ඉන්නවා මෙහෙම ඉන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඉතින් දුකටපත් වෙනවා. ඇයිලා මම දන්නේත් නැහැ නේ. නැත්නම් දැන් දැන් කනට සද්දයක් ආවද අපිට? දැන් අර කියපු සද්ද කනට ආවද නැද්ද? දුකද? එහෙනම් හොඳ මතකද ඉස්සරහට ඕනේ වෙනවා හොඳේ. කනට සද්දාවක් වලින් දුක නැහැ. දැන් නිවුස් එකක් ආවා. මොකද මෙතුමාගේ මිනි බීරිය මෙතුමාට ඕන විදිහට නැහැ කියලා පණිවිඩයක් කිව්වා. ඒ පණිවිඩය අපේ කනට ඇහුණා. එහෙනම් සද්ද හිත පළියට මොකක් කරදර නැහැ. ඒක අපිට සිදුවීමක් පමණයි. නේ? ඉතින් ඔන්න වගේ ඔන්න දැයිතරත් මොකද උනේ? මගේ මිනි බීරිය මෙහෙම වේවා කියා ඉච්ඡාවක් උපදී ඒ ඉච්ඡාවකින් ලැබිය හැකක් නොවේ යම් පිච්චන්න ලැබෙති තම්පි දුක්ඛ. මගේ අම්මට මරණය මෙහෙම ලඟ වේවා කියා ඉච්ඡාවක් උපදී ඒ ඉච්ඡාවකින් ලැබිය හැකක් නොවේ යම් පිච්චන්න ලැබෙති තම්පි දුක්ඛ. ඔන්න දෙකක් කිව්වා. තව එකක් කියන්න. ඈ? ආ. වාහනේ જાතියද නැද්ද? රණ්ඩි දිමුතු මෙනිකුණ වාහනේ જાතියද නැද්ද? මගේ වාහනේ හැපෙන හැපෙන්න ඕනේ නැහැ කියා ඉච්ඡාවක් උපදී ඒ ඉච්ඡාවකින් ලැබිය හැකක් නොවේ යම් පිච්චන්න ලැබෙති තම්පි දුක්ඛ. ඉතින් දැන් කැමැත්ත ඕකට දාන්න බැරි එකක් ප්‍රශ්න කියන කොහෙන්ද? ඕකට දාන්න බැරි එකක් ඉතුරු කරන්නේ අපි දාගන්න බැරි එක ප්‍රශ්නේ තියෙන්නේ. ඕකට දාන්න බැරි එකක් ඉතුරු කරන්න පුළුවන් අපිට. ඕක ඇතුළට අපිට දාගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් ජාති ධර්ම ටිකක් විස්තර කරාට පස්සේ ජාති ධර්ම ඇතුලේ මේ ඔක්කොම අඩංගු කරලා ඉවරයි. ඉතින් ජාති ධර්ම වෙනම තෝරගන්න ඕනේ. ජාති ධර්මත් එක්ක මුසපත් වෙන්න යන එක වෙනම තෝරගන්න ඕනේ. දැන් ආයකට මුසපත් දුන්නේ නැහැ. මුසපත් වෙන හින්දා මනාපයක් හදාගත්තේ. මගේ වාහනේ හැප්පෙන්න එපා. කියා. ඒ ඉස්සරහින් එන කාට එහෙම එකක් තියෙනවද? නෑ ඔය මොකද කරන්නේ? යහපල දාන්න. ඒ මොකද එහෙම නෑ මේ මොකද කරපුණා. තමයි අපේම අපරීක්ෂාකාරී වෙන්න පුළුවන්. හැබැයි අපි කැමැත්ත හදාගන්නවා මෙහෙම වෙන්න එපා කියලා. නොවේ වාගේ. ඔන්න ඉතින් ප්‍රශ්න තුනයි. එහෙනම් තුනට මූල මොකද්ද? යම්පි චන්න ලබති යම්පි දුක්ඛම්. ඈ තව තියෙනවද? ඔය තව මොකක්ද කියනවා කියන්නේ. මම ඒක දැනගන්න ඕන ගේන්න හදන මේකයි. තව මොනවද ප්‍රශ්න තියෙනවද ඔයගේ? දුක හදගන්න ඒවා. ලේසි ඔන්නම කියනකොට ටටක් ගාලා සමට තෝරලා. නෑ නෑ ඒ තව. ආ ආ ආ ඔය එක තමයි. දැන් වෙලා තියෙන්නේ ඒක අපි ටිකක් ඉස්සරහට එනවා. හේතුව මොකද? ඉච්ඡාව එකක්, කෙනෙක් මැරෙන එක තව එකක්. එතකොට ඔන්න ඔය ඉච්ඡාවක් හදාගන්න ඉන්න හදාගෙන ඉන්නකොට අර කෙනාගේ හුස්මත් ගියාට පස්සේ මෙයා හිතනවා හුස්ම ගියේ මගේ ඉච්ඡාව හින්දා කියලා. ඒක ඒ මොනසේ විභාගේ. එයා හිතනවා මගේ කැමැත්ත ඉෂ්ට වුණා කියලා විද්‍යාවේ. අපේ කැමැත්ත ඉෂ්ට වෙච්ච හින්දා අපේ කැමැත්ත හින්දා මනුස්සයාගේ හුස්ම ගියා නෙමෙයි. ඒ මනුස්සයා පරිසන්දිය ලැබපු ශක්තිය වල වෙච්ච හින්දා එදාට ඉවරයි. ඔව් ඒ මොහෙන් ගත්ත තියෙන එක විද්‍යාවේ. අපේ කැමැත්ත ඉෂ්ට මම වෙන උදාහරණයක් කියන්නේ ඒක හොඳට තේරෙනවා. මේ තව ටිකක් ඉස්සරහට ගියාට පස්සේ. එහෙනම් මෙන්න මෙතනදී විස්තර කරාම අපි දැන් මරණයක් ගැන කිව්වා, වාහනයක් කැපිච්ච එකක්, මිනිබිලියක් ගැන කිව්වා, මේ තුනක් කිව්වනේ. ලෙඩ දුකක් කොතොච්චද නැද්ද? එච්චරයි. ඔකෝ කිව්වොත් ඔච්චරයි. එහෙනම් මෙන්න මේ ලෝකේ මිනිස්සු ඉන්නවද? මෙතන කී දෙනෙක් හිටියද? මෙතන ප්‍රශ්න ඉදිරිපත් කරේ කී දෙනාද? තුන් දෙනයි. තුන් දෙනාට ප්‍රශ්න තුනක්ද නැද්ද? ප්‍රශ්න තුනක්. නේ? තුන් දෙනාටම ඵලය එකද නැද්ද? ඵලය ඵලය. ඵලය දුකනේ. ඵලය එකයි තුන් දෙනාටම. තුන් දෙනාටම සිදුවීම් කීයද? තුන් දෙනාට සිදුවීම් තුනක්. ඵලය එකයි. තුන් දෙනාටම හේතුව? හේතු තුනද එකද? තුන් දෙනාටම හේතුව එකද තුනද? ඈ? එකයි. සිදුවීම් තුනයි. ඵලය හේතු නිරෝධයෙන් ඵල නිරෝධ කරනවද හේතු නිරෝධයෙන් සිදුවීම නිරෝධ වෙනවද? එහෙනම් සිදුවීම තිබ්බත් නොතිබ්බත් හේතුව හැදුවේ නැත්නම් ඵලය නිරෝධයි. එහෙනම් මේ ලෝකේ මිනිස්සු කෝටි 900යි. කෝටි 900යි. මිනිස්සු කෝටි 900යි. කෝටි 900ටම සිදුවීම් කෝටි 900යි. ඵලෙ එකයි. සිදුවීම් කෝටි 900ටම හේතුව එකයි. යම් පිච්ඡං මෙලබති සම්පි දුක්ඛං. යමෙක් ඉච්ඡාවෙන් බඳ නේද එතන ලෝකේ ගොඩ නගයි. ඒ ඉච්ඡාවෙන් කැමැත්ත ඉච්ඡාවෙන් නොලබන්නකි යම් පිච්ඡං නලබති සම්පි දුක්ඛං. එහෙනම් සියලු අපේ ප්‍රශ්න වල මුල කොහෙද? ඉච්ඡා. එහෙනම් මෙන්න මේ ඉච්ඡාව ඉෂ්ට වෙනකොට මේ ඉෂ්ට නොවනකොටම වෙන්නේ මොකද්ද? සැප දුකද? බැරි වෙලාවකවත් අපේ ඉච්ඡාව ඉෂ්ට වුණොත් එතන සැප දුකද? සැපයි. ඉච්ඡාව ඉෂ්ට වුණොත් සැපයි. ඉච්ඡාවක් ඉෂ්ට වෙනවා නම් එතන සැප නම් එතන ඒක සාරදාසාරද? ඉච්ඡාව ඉෂ්ට වෙනවා නම් හටගන්නේ සැපක් නම් ඒක සාරදාසාරද? යම් තැනක ඉච්ඡාව ඉෂ්ට වෙන්නේ නැත්නම් එතන හටගන්නේ සැප දුකද? හටගන්නේ දුකක් නම් ඉච්ඡාවත් ඉෂ්ට වෙන්නේ නැත්නම් ඒක සාරදාසාරද? එහෙනම් ඔන්න ඉච්ඡාව ඉෂ්ට කරගන්න ලෝකේ භාවිතා කරනවා මොනවද අපි? ඇහින් රූපයක්. කනෙන් ශබ්දයක්. දිවෙන් රසක්. නාසයෙන් ගන්ධයක්. කයෙන් පහසක්. මනෙන් ධම්මයක්. ඔන්න ඔය හයට වඩා ඉච්ඡා විශ්ල කරගන්න වෙන මොකක්ද තියෙනවද? තියෙන කීයද? 6යි. ඔන්න ඔය හයෙන් අපේ කැමැත්ත ඉෂ්ට වෙනවා නම් හට ගන්න මොන සපදුරුකද්ද? ඔය හයෙන් අපේ කැමැත්ත ඉෂ්ට වෙනවා නම් හට ගන්න මොන සපදුරුකද්ද? ඈ? සපක්. ඔය හයෙන් අපේ කැමැත්ත ඉෂ්ට වෙනවා නම් ඒ කැමැත්ත හදාගත්ත සිල් වැඩ පිළිවෙල ටික සාරද සාරද? මොකක්? සාර? සාර. කොහෙද සාරද? ඉච්ඡාවත් ඉෂ්ට වෙනවා නම් හට ගන්නෙත් සපනම්. ඉච්ඡාව ඉෂ්ට කර ඉච්ඡාව හදාගන්න ක්‍රමවේද තියෙන්නේ 6 නම්. ඔන්න ඔය ක්‍රමවේද හයෙන් ඉච්ඡාව හදා ගන්න ඕන. ඒ ක්‍රමවේද හයෙන්ම අපේ ඉච්ඡාව ඉෂ්ට වෙනවා නම්. එතන හදා ගන්න ඕනේ සපක් නම්. ඒක සාරද අසාරද? සාරයි. ඒක සාර නම් තව තවත් මොකද කරන්න ඕනේ? පුළුවන් තරම් ඒ ක්‍රමවේදය අනුගමනය කරගෙන යන්න ඕනේ. බැරි වෙලාවකවත් ඔන්න ඔය ඉච්ඡාව හදා ගන්න ක්‍රමවේද ක්‍රමවේද හය තුල හටගන්නේ දුක නම්. ඔය ඉච්ඡාව නිසා හටගන්නේ දුක නම් අන්නේ වැඩ පිළිවෙල සාරද අසාරද? එහෙනම් ඒ ලෝකේ මෙන්න මේ ඉච්ඡාව ක්‍රමවේද හය හදා ගන්න ක්‍රමවේද තියෙන්නේ හය නම්. ඔන්න ඔය හයෙන්ම හටගන්නේ දුක නම් අන්නේ වැඩ පිළිවෙල අසාර නම් මේ ලෝකයේ සාරද අසාරද? එහෙනම් අපි බලන්න ඕනේ ඇත්තටම ලෝකයේ සාරද ඇත්තටම ලෝකයේ අසාර. ලෝකයේ සාර නම් එතන සැපක් දෙන්න ඕනේ. ලෝකයේ අසාර නම් එතන දුකක් දෙන්න ඕනේ. එතන සැපක් නම් අපි කැමැති ඉෂ්ට වෙන්න ඕනේ. එතන දුකක් නම් අපි කැමැති ඉෂ්ට වෙන්න විදියක් නැහැ නේද? එහෙනම් අපි හොයාගමු. ඇත්තටම අපි කැමැති ඉෂ්ට වෙනවද නැද්ද කියලා දැන් බලමු. දැන් ප්‍රශ්නේ ඉන්නේ ලියහගෙන ලියහගෙන. දැන් හොයාගන්න ඕනේ ඇත්තටම කැමැති ඉෂ්ට වෙනවද? එහෙනම් කැමැති ඉෂ්ට කරගන්න තියෙන ක්‍රම වේද කියලා? ඇහැ තියෙනවා, රූපේ තියෙනවා. කන තියෙනවා, ශබ්ද තියෙනවා. දිව තියෙනවා, රස තියෙනවා. නාසය තියෙනවා, ගන්ධ තියෙනවා, කය තියෙනවා, පහස තියෙනවා, මන තියෙනවා, ධම්ම තියෙනවා. කීය තියෙන ක්‍රම වේද? මේක 10යි මේක 10යි 12යි ඔක්කොම තියෙනවා. විඤ්ඤාණ හයක් දාගත්ත 20000ක් කියන්න පුළුවන්. මුලින්ම සරලව තෝරගමුකෝ. එහෙනම් මෙන්න මේ ලෝකේ තථාගතයන් වහන්සේ දැන් අපි මේ මොකේද කැමැති ඉෂ්ට වෙනවද නැද්ද කියලා බලන්න යන්නේ. ලෝකේ කැමැති ඉෂ්ට වෙනවද නැද්ද කියලා. මේ ලෝකේ නම් අපි අසුර කරන්නේ නේ. ඉතින් මෙන්න මේ ලෝකේ කියලා අසුර කරගන්න ලෝකේ විස්තර කරන තථාගතයන් වහන්සේ নানা ප්‍රකාර විදියට. ඒක තමයි මම ඔය දැන් කිව්වේ. අසරණාසී දිසයිලේ රූප ශබ්ද ගන්ධ රස කියන උතන වැඩි පිළිවෙලින් පෙන්නනවා. ඊළඟට රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියලා තව ආකාරයකට පෙන්නනවා. ඊළඟට ආපෝ තේජෝ වායෝ පඨවි කියලා ආකාශ විඤ්ඤාණ කියලා ධාතු මේ ධාතු ආකාරයට විස්තර කරනවා. එහෙනම් මෙන්න මේ මොන ක්‍රමවේදයෙන් හරි අපි තෝරගන්න ඕනේ ඇත්තටම කැමැති ඉෂ්ට වෙනවද නැද්ද ඉෂ්ට වෙනවා නම් කරන සපක් ඉෂ්ට වෙන්නේ නැත්නම් එතන දුකක් ඉෂ්ට වෙන්නේ නැත්නම් එතන අසාරයි ඉෂ්ට වෙනවා නම් එතන සාරයි. ඔන්න දෙකකින් එකක් කලින් තෝරගන්න ඕනේ. එහෙනම් බලමු ඇත්තටම කැමැත්ත ඉෂ්ට කරගන්නවා අපි මේ වැටෙන වැඩ පිළිවෙල තුල ඉෂ්ට වෙනවද නැද්ද කියලා. නේ? ඒක කොහේද බලන්න ඕන. ඉෂ්ට වෙන්නේ නැහැ කිව්වොත් හරියන්නේ නැහැ. ඇත්තටම බලන්න ඕනේ ඉෂ්ට වෙනවද නැද්ද කියලා. බුදුහාම කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගන්න කියන්නේ. අරයා කිව්වා මෙයා කිව්වා ඒව හරියන්නේ නැහැ. තමම බලන්න ඕනේ අහ මේක අහගෙන යනකොට ඇත්තටම මෙන්න මේ වැඩ පිළිවෙල දැන් අර මම මරණය ගැන කිව්වහම තමම විමසන්න. ඇත්තටම මරණය මරණ වෙලාවේදී දුකක් මට ගෙන දුන්නේ ඔය හින්දාද නැද්ද කියලා. ඊළඟට තමයි හිතන්න හැමදාම අපි මට අපිට දරුවෝ ඉන්නවා ඕගොල්ලන්ට තියෙන හැමෝටම ඉන්නවා අපි දරුවෝ ලැබිලා අපි හැමදාම ප්‍රාර්ථනා කරන්නේ මොකද ඉස්පිරිතාලේ මේක මම අනිවාර්යෙන් කියනවා හැමදාම ඉස්පිරිතාලෙන් මරණයට පත් වෙන එකේ ගෙදර ගෙනලා උදේ ඉඳන් රැ වෙනකන් කියනවා නොමැරේවා කියලා ඉස්පිරිතාලේ ජරාවටපත් වෙන එක ගෙදර ගෙනල්ලා උදේ ඉඳන් රැ වෙනකම් කියනවා ජරාවටපත් නොවේවා කියලා. වෙනවද නැද්ද? ජරාවටපත් වෙන කෙනෙක් ඉන්නවද? නෑ හේතුවයි පටිච්ච සමුප්පාද චක්‍රය අන්තිම දෙක මොකක්ද? එහෙනම් ඉදිරියට උරුමද නැද්ද? ඈ? මේ පටිච්ච සමුප්පන්න හරගතයක් නේ. දැන් මේ පටිච්ච සමුප්පන්න හරගත මෙන්න මේකට කියන තථාගතයන් වහන්සේ සංකත කියලා. සංකතයේ උරුම ලක්ෂණ තුමයි ජරාවයි මරණයයි නැවත උප්පත්තියයි. නේ? එහෙනම් මෙන්න මේකදී අපි හොයාගමු අනිවාර්යයෙන්ම මොකද්ද මේ මේකෙන් නිදහස් වෙන්න යන වැඩ පිළිවෙල තුල මේ කැමැත්ත ඉෂ්ට කරගන්න යන සපක් හොයාගෙන යන වැඩ පිළිවෙල තුල කැමැත්ත ඉෂ්ට කරගන්න යන වැඩ පිළිවෙල කොහොමද කරන්නේ කියලා. ඒකට භාවිතා කරන ඔන්න ඔය කියපු ඉන්දියන් ටිකයි අරමුණු ටිකයි. මෙන්න මේ දෙකෙන් අපේ කැමැත්ත ඉෂ්ට කරගන්න පුළුවන්. තමන්ගේ කැමැත්ත ඉෂ්ට කරගන්න පුළුවන්. උපරිම හැකියාව තියෙන්නේ තමන් ළඟ තියෙන ටිකද පිට තියෙන ටිකද. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ඒවා පිටටයි තියෙ. ඒවට කියනවා බහිද්ධ කාය කියලා. ඇස කන නාසය දිව ශරීරය මන කියන ඒවා තමන් ළඟ තියෙන ටික මේකට කියනවා අජ්ජත් කාය කියලා. ඔන්න ඒ අජ්ජත් කායයි බහිද්ධ කායයි එකතු කරගත්තට පස්සේ කියනවා සබ්බ කාය කියලා. දැන් බලකට බලන්න යන්නේ අජත කායෙන් අපි කැමති ඉෂ්ට වෙනවද? බහිත කායෙන් අපි කැමති ඉෂ්ට වෙනවද කියලා බලන්න යන්නේ. දැන් ඔයිට වඩා එකක් මේ ලෝකේ කොහෙද තියෙනවද? ඒ කියන්නේ ඇහෙන් රූපණ රූපණ කොහෙද කියන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඔන්න ඔය හය අරින්න වෙන අසු කරන්න එකක් ලෝකේ තියෙනවද? දැන් මෙතන පිටට ගියා එහෙම නැතිනේ. පිටට වල මොනවද තියෙන්නේ? ඔය හයද වෙනවද? ආ සමහර අය කියනවා පිටට ගින්නේ නැහනේ. උඩට ගිහින් තියෙනවනේ. මම පිටට ගින්න උඩට ගිහින් තියෙනවනේ. ඒකම රට තමයි කොහෙද තියෙන්නේ? හරි. අර උඩ පිට මේක උඩ ඇච්චරයි. දැන් උඩට මොනවද වෙන හයක් තියෙනවද කියලා අහන්න. ඈ? තියෙනවද? රජරට. පහතරට. මේ රටේ ඔක්කොම ඉතරයි තියෙන්නේ. දැන් උදර පිටරටත් ඇත්තේ. ඒ උත්තර තමයි පිටරට ගියා කියන අහන වෙන මොකක්ද කමුණාද කියන්නේ. ආයෙත් අමතර එකක්. ඔහි ගියා තියෙන හැය. එතකොට ඉතින් දිව්‍ය ලෝකේ මොනවද තියෙනවද දන්නේ නැහැ නේ. ආයෙත් වඩා මොකක් හරි එකක්. ආයෙත් වඩා මොකක් හරි තියෙනවද දිව්‍ය ලෝකේ හොඳයි කියලා බුදුහාමුදුරු කියනවනේ. නේ. හැබැයි වැඩි තියෙන්නේ ඕය අපි ඉඳලා නැතුව ඇත්ද? ඇතිනේ. ඔය කොයි හරි තැනක් හොඳ නම් අපි මෙතෙන් දෙනවද? දෙව කොයි හරි හිටපු තැන දිව්‍ය ලෝකයි බ්‍රහ්ම ලෝකයි හොඳ නම් අපේ කැමැත්ත ඉෂ්ට වුණා නම් ඒක අතහැරලා මෙහෙමද කියලා අහන්න. ඈ? ඉතින් ඉන්න බැන කැමැත්ත ඉෂ්ට වෙනවා නැති කියලා අහන්න. ඉෂ්ට උනේ නැති නේද නේද හැබැයි ඉෂ්ට කරගන්න තිබ්බ අර ක්‍රම 6 විතරයි වෙන ක්‍රම මොකක්වත් නැහැ එහෙනම් කොහේ ගියත් තියෙන්නේ ඔච්චරයි නේ අපි මුලින් තේරෙන තැනින් පටන් ගමුකෝ ඊට පස්සේ ඊට ටික වල කොහොම මේ උඩට ගියත් පිටට ගියත් කොහේ ගියත් තියෙන්නේ 6 ඔන්න ඔය 6 භාවිතා කරනවා එහෙනම් අපි අරින් 6ක් තියෙනවා පිට මේ තමන් ළඟ 6ක් තියෙනවා මෙන්න මේකෙන් තමන්ගේ කැමැත්ත ඉෂ්ට කරගන්න පුළුවන් උපරිම හැකියාව තියෙන තමන් ළඟ තියෙන ටික පිට තියෙන ටික තමන් ළඟ තියෙන ටික පිට තියෙන ටික කියලා අහන්න කැමැත්ත ඉෂ්ට කරගන්න පුළුවන් තමන් ළඟ තියෙන ටිකේ හරි පිට තියෙන ටිකේ පුළුවන් කරයිද පුළුවන් නම් පුළුවන් කරන්න බෑ හොඳේ බුදු බුදු දාසනේ මේ වගේ කතන්දර නෑ වැනෙන උත්තර නෑ පුළුවන් නම් පුළුවන් කරන්න බෑ පිට පිට තියෙන ටික රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. මෙන්න මේ හය පොළ කොහේ හෝ තමන්ගේ කැමැති ඉෂ්ට කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවද කියලා අහන්න. ඈ? නැහැ. උත්තරේ නිකන් නැහැ නේද තියෙනවත් වගේද? නැහැ. මොකද කියන්නේ? එහෙම ගන්න නැහැ. හරි. ෂුවර්ද? මම ප්‍රත්‍යක්ෂ කරගමු වැඩි. ඈ? ෂුවර් නැහැ උනන්නේ නැහැ වගේ. නැහැ මම හරි පිට තියෙන ටිකෙන් අපේ කැමැති ඉෂ්ට කරගන්න පුළුවන් බැරිද කියලා පොඩ්ඩක් තෝරගන්න ඉපැයි කලින්. හරි. ඔයාලා මෙන්න මේක ගන්න ලේසිම ක්‍රමය මම කියන්නම්. පිට තියෙන මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ධම්ම කියන්නේ සිතුවිලි. ඔන්න පිට තියෙන හයත් එක්ක. කැමැත්ත ඉෂ්ට කරගන්න කැමැත්ත හදාගන්නේ කවුද? කොහෙද කැමැත්ත හදාගන්නේ? හිතේ. අන්න හරි. හිතේ කැමැත්ත හදාගෙන ඒක බලාපොරොත්තු වෙන්නේ කොහෙන් ලැබෙයි කියලාද? බාහිර මොනවද තියෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ඔන්න ඔය හය පොළ අපේ කැමැත්ත දන්නවද? හරි හිතේ හදාගත්ත කැමැත්ත හය පොළ දන්නවද කියලා අහන්න. දන්නේ? නැහැ. ඉතින් ඒ අය දන්නේ නැත්තම්, ඒ අයට අදාළක් නැත්තම්, හිතේ මෙහෙ කැමැත්තක් හදාගෙන ඒක කවදා හරි ඉෂ්ට වෙයිද? ඉෂ්ට වෙන්නේ වෙන්න පුළුවන් නම් ඉතින් බලන්න වෙන්න පුළුවන් වල බෑ දැන් වෙනවනම් කොහොමද වෙන්නේ වෙන ක්‍රමයක් තියෙනවා වෙනවනම් හොඳට බලාගන්න මේ බුදුදහමේ කී පොයින්ට් එක වගේ තමයි මේ කඩන්න යන්නේ හොඳේ මෙතන කඩාගත්තොත් තමයි මෙතන ඉහට යන්න පුළුවන් වෙන්නේ අමාරුම දැන මෙතන තමයි කඩන්න තියෙන්නේ මොකද මේ මෙච්චර මම මේ වටවන්දනාවක් කියන එක බුදුහාම එක වචනෙන් කියනවා හැබැයි වචන කියපු තේරෙන්නේ නැති නිසා මෙතන වටවන්දනාවක් කියන්නේ නැහැ ඒක වචනෙන් කියනවා හරි ඕගොල්ලෝ ඒක අහලා තියෙනවා මම කියන්නේ නැහැ හැබැයි ඒකට පෙන්නන තමයි වටේ ගොඩක් විස්තර කරන්නේ එහෙනම් මෙන්න මේ පිට තියෙන ටිකෙන් කවදාකවත් කැමැත්ත ඉෂ්ට වෙන්න විදිහක් නැහැ ඒකට හේතුවක් තියෙනවා මේ කැමැත්ත හදාගන්නවා හිතේ හිතේ හදාගෙන ඒක බලාපොරොත්තු වෙනවා බාහිර රූපවලින් ශබ්දවලින් ගන්ධවලින් රසවලින් ස්පර්ශවලින් බලාපොරොත්තු වෙනවා දැන් රූපේ නම් පණ තියෙනවනේ. කියමුකෝ. පණ තියෙන රූපෙට කියමුකෝ. පණ නැති රූපක් තියෙනව නේද? තියෙනවද නැද්ද? ඒවත් එක්ක කැමැත්ත හදාගෙන ඉන්නවද නැද්ද? දැන් පණ නැති රූප වල කොහොමද දැන් අපේ කැමැත්ත? දැන් පණ තියෙන ඊපස්සේ ගමු. මුලින් පණ පණ නැති කොට බලමුකෝ. ඈ? දැන් පණ නැති ඒවත් එක්ක කැමැත්ත පණ නැති ඒවත් එක්ක කැමැත්ත හදාගෙන ඉන්නවද නැද්ද? දැන් ඒ ඒ ඒ රූපේ දන්නවද අපේ කැමැත්ත? ඔය කියලා පණ නැති දන්නේ. අපි පණ නැති ඒවත් එක්ක කැමැත්ත හදාගෙන නැද්ද? දැන් මේ කැමැත්තේ රූපේ දන්නේ නැත්නම් අපේ කැමැත්ත ඉෂ්ට වෙයිද? මම තෝරගන්න සරලම එකක් කියන්නම්. ගෙදර අතු ගන්න යනකොට කොහෙද කොස හොයන්නේ? බේ මුල්ලේ හොයනවනේ. කුසිය මුල්ලේ හරි කොහේ හොයනවනේ දැන්. කොස්ස එතන නැහැ. දැන් මොකද කරන්නේ? දැන් කොස්ස එතන නැහැ දැන්. හරි. දැන් මොකද කරන්නේ? හොඳට හිතලා තමන් කරන දේ. ඈ? කොස්ස හොයනවා. කොහොමද කොස්ස හොයන්නේ? අතු ගන්න. හරි. දැන් අර මුල ටිකෙන් මුල ටිකක් කරා නේද? අර කෑග කාටියක් කියවෝ නේද? ඔන්න. දැන් මේකට අතු ගන්න නැතුව හිටියොත් හරිද? නැත්නම් ඊළඟ වැරදි දැන් වැරදි කරාන. හරි අතු ගන්න නැතුව හිටියොත් හරි. අන්න දැන් වැරදි දැන් වැරදි ඇප්ලයි කරනවා ඊළඟට. දැන් අතු ගන්න නැතුව ඉන්නේ මේ කිව්වේ. නේ. අන්න කැමැත්ත හදාගෙන වැඩි විදිහට පෙන්නුවේ. එහෙනම් මෙන්න මේ කැමැත්ත මම ඔබ පෙන්නුවේ. එහෙනම් අර බාහිරත් එක්ක අපි කැමැත්ත කොච්චර හදාගත්තද කරන්නේ නැහැ. දැන් ඉතින් හිතන්න දැන් පණ තියෙන ඒවත් එක්ක හදාගෙන තියෙන ඕනේ මේක බලන්න. මම පණ ඇති කරන වෙන්නේ. පණ තියෙන ඒවත් හදාගෙන තියෙන ඕනේ මේ දැන්ද? ඈ? කොහොමම තමයි. පණ තිබ්බත් පණ නොතිබ්බත් රූපණ රූපනේ. එහෙනම් පණ තියෙන රූපත් එක්ක හදාගන්න විදිහට පණ නැති රූපත් එක්ක හදාගන්න විදිහට. දැන් ඒක න රූපයක් තියෙනවනේ. දැන් සද්දෙත් එක්ක හදාගන්න ඕනේ කැමැත්ත වල. මේ සද්ද තියෙන්නේ මොනවද? ස්වරනේ. ස්වරනේ සද්ද කියන්නේ නේ. නාදරිකම ඉතින්. දැන් ওই නාදරික අපේ කැමැත්ත ගන්නවද? නෑ නේ. සමහර නාද නිකුත් කරනකොට ඒ නාද නිකුත් වෙනකොට අපි මනාපයක් හදාගෙන ඉන්න හින්දා අපි හිතනවා ඒ නාදෙන් තමයි අපේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ කියලා. සද්දෙන් තමයි කියලා. අපි මේක ඉස්සරහට කතා කරමු. හැබැයි මෙන්න මෙතෙන් තෝරගන්න එන මේ අජ්ජත් මේ පිට තියෙන බහිද කායෙන් කවදාකවත් කැමැති ඉෂ්ට වෙන්නේ නැති බං. ඇයි? ඒ බාහිර තියෙන එකක්වත් අපේ කැමැත්තව දන්නේ නැහැ. ඔන්න ඒක දැන් වැටෙනවා. පොඩ්ඩක් හරි. ඈ? කිව්වද දැන් ඔය කියන කතාව තේරෙනවද? කවදාකවත් අපේ කැමැති ඉෂ්ට වෙන විදියක් නැහැ කියන එක තේරෙනවද පිටි? හැබැයි වගේ වෙන්න එපා හරියට තෝරගන්න හොඳේ. ඩවුට් තියාගන්න එපා. ඈ? ඔව්. දාලා. හරි. මොන දැන්? දැන් පණ පණ තියෙන එකට දාලා පෙන්නන්න කියන්නේ. පණ තියෙන එකට තේරෙනවනේ. හරි. දෙකට දාන්න ඕනේ. හරි. උදාර වට්ටි කවන්න එනවා. පණ තියෙන එකට දාන්න යනවා. හරි. මොකද පණ තිබ්බත් පණ නොතිබ්බත් බුද්ධ ශාසනයේ රූප කියන එක ඉස්සර කරන මේ මොනවද සංකත. පණ විනා සංගතය පණ නැති සංගතය වෙන සංගත තමයි ඔක්කොම. සංගතයක විස්තර තමයි විස්තරය. එතකොට මෙන්න මේක සංගතයක් මුල් කරගෙන මොකද කරන්නේ අපි? ඔන්න පණ තියෙන එකක් එනවා. කවුද? තමන්ගේ පුතා. ගමුකෝ. මෙන්න මේ පුතාත් එක්ක මනාපයක් හදා ගන්නවා. කැමැත්තක් හදා ගන්නවා. නේ මොකද? පුතා බට්ටික ඔක්කොම ගන්න ඕන. අපි සරල එකක් ගමුකෝ. ගන්න ඕන. මනාපය හදාගෙන නැද්ද? දැන් කාගෙන්ද ඒක බලාපොරොත්තු වෙන්නේ? ඔය අපි හිතේ හිතේ හදාගෙන ඒ ඔක්කොම බට්ටික ගන්න ඕන කියලා හිතාගෙන ඉන්නේ කවුද ගන්න ඕන කියලා? දැන් කාගෙන්ද බලාපොරොත්තු වෙන්නේ? දැන් අපි හදාගත්ත එක බලාපොරොත්තු වෙන අපේ හිතෙන්ම මේකෙන් ලැබෙයි කියලා නේද? පුතා ඒ දේ කරයි කියලා නේ බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම පුතා එහෙම එකක් ගන්නවද? දැන් අපි හදාගත්ත මනාපය ගන්නවද කියලා අහන්නේ. ඔන්න ළමයාවත් කනවා ඒක හරි. මං අහන්නේ අම්මා හදාගෙන ඉන්න මනාපේ දන්නවද කියලා. ළමයි? නෑ නෑ හරි ඒකත් හරි. ළමයි හරිම මනාපේ දන්නේ. ආ. මේ කියන කතාව හොඳට තෝරගන්න. ඒ ළමයාට බඩගිනි තියෙනවා නම් ඒ ළමයා කනවා. ඒක වෙනම කතාවක්. හරි. මං කතා කරන්නේ ඒ ළමයාට බඩගිනි ගැන නෙමෙයි. මං අහන්නේ මේ හදාගත්ත මනාපය අර ළමයා කොහොමද අපේ හිත කියවන්නේ? මං අහන්නේ අපේ හිත කියවන්නේ කොහොමද ළමයා? අන්තිම මොහොතේ. ඔය කන්නේ කවුද කියන්නේ? ඉතින් ඒක නම් අම්මට කැමැත්ත හදාගෙන ඉන්නේ. දැන් අම්මා කැමැත්ත හදාගෙන ඒක බලාපොරොත්තු වෙන රූපේ නේද? ඉතින් පුතාට එහෙම එකක් නැහැ සමහරලාට. ඒ පුතාගේ බඩේ ඉඳින උගල ඒ ප්‍රමාණයට මේකයි. ඒ ළමයාට අදාළ නැති ටිකක් මේ හදාගෙන ඉන්නවා. දැන් බඩගින්නට අම්මා කවනවනම් බට්ටි කනවා ඊළඟ. ඒක තමයි මේ කතා කරන්නේ. විපාකේ කතාව නෙමෙයි කියන්නේ. අර හදාගෙන මනාව අපි මේ කතා කරන්නේ නිකන්. නිකන් පොඩක් පොඩක් නිකන් නිකන් සාමාන්‍ය විදිහට හිතන්න මේ තේරෙනවා මේ මොකද කරන්නේ කියන එක. අපි එහෙම හදන්නේ නැහැ. ඈ? ඒක මම කටුට ඉස්සරහට මොකද හොඳ තේරෙන්නේ. ඔන්නේ නම් ඔය අජ්ජත කායෙන් මේ බයිද කායෙන් කවදාකවත් අපි කැමති ඉෂ්ට වෙන්නේ නැහැ. හරි. ඉෂ්ට වෙන්නේ නැද්ද තියනවා කියලා කවුරුයක් කියනවා හොයාගමුකෝ. මේ වෙනකොට ඔය බයිද කායම අසුරු කරලා තියනවද නැද්ද? අද මේ වාඩිලා ඉන්න පුටු වෙනකම්. බාහිර තියෙන රූප ශබ්ද ගන්ධ රස ටික අසුරු කරලා තියනවද නැද්ද? හරි. එහෙනම් මට කැමැති ඉෂ්ට වෙච්ච එක රූපයක් කියන්න. කැමැති ඉෂ්ට වෙච්ච එක රූපයක්, එක ශබ්දයක්, එක ගන්ධයක්, එක රසයක්, එක ස්පර්ශයක්, එක සිතුවිල්ලක්. බාහිර තියෙන එකක් කියන්න මොකක්ද? මොකක්ද ඉෂ්ට වෙලාදී? මොකක් හරි බාහිර තියෙන එකකින් ඉෂ්ට වෙලා නම් අපි ඉන්නෝනේ මොකෙන්ද? දුකෙන්ද සැනසෙල්ලෙන්ද? එහෙම රූපයක් අසුරු කරලා ඔක්කොම කරලා මහා සැනසෙල්ලක් ලැබිච්ච කවුරු ඉන්නවද කියන්නේ? ඒ දුකක් ලැබෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් කැමැති ඉෂ්ට වෙලා නැහැ දුකක් ලැබෙලා. ඈ? ඒක බලමු <laughs> මේක ඉතින් ටිකක් එක්ක බලමු එතකොට තේරෙයි මොකක්ද කියන එක. හරි ඔන්න එහෙනම් බාහිර තියෙන එකකින් මොකක්ද කැමැති ඉෂ්ට වෙනවද නැද්ද? මොකද මම දන්නවා ඔයාලට තෝරගන්න බැරි තරම් පොඩ්ඩක් පුළුවන් තරම් මේක තෝරලා දෙන්න හදන්නේ. මොකද වැඩේ තියෙන්නේ අර කියපු දේ අපි වැඩ කරන පැටලෙනවා. මොකද ඉෂ්ට වෙනවා වගේ පේන එකකුත් තියෙනවා යතරේ. ඔන්න ඔතන තමයි අපි අහු වෙන්නේ. ඉෂ්ට වෙනවා වගේ එකකුත් තියෙනවානේ. වගේ කලකලා ඊළඟට විස්තර කරන්නේ. වගේ කලලා විස්තර කරනවා අනිවාර්යයෙන්. හැබැයි බුද්ධ සාසනේ වගේව නැහැ. හරි. එහෙනම් බලන්න මෙන්න මෙතනදී මේ බාහිරින් තියෙන ටිකෙන් කවදාකවත් කැමැති ඉෂ්ට වෙන්නේ නැත්නම් ඔය බාහිරත් එක්ක කැමැත්ත හදාගන්න සියලු වැඩ පිළිවෙල තුල තියෙන්නේ දුකද සැපද? මොකද බලන්න කැමැත්ත හදාගත්තොත් විතරයි හොඳේ. බාහිර දෙයක් තිබ්බ කලින් දුක එන්නේ නැහැ. බාහිර දෙයත් එක්ක කැමැත්ත හදාගත්තා නම් දෙන්නේ මොකද සැපද දුකද? එහෙනම් ඒ සියලු කැමැත්ත හදාගත්ත බාහිරත් එක්ක හදාගත්ත වැඩ පිළිවෙල සාදාසාරයි. දුකක් නම් දෙන්නේ අසාරයිනේ. නේ? ඊළඟේ බාහිර සියල්ලම ඇසුරු කරේ විද්‍යාවෙන් ද විද්‍යාවෙන්. අවිද්‍යාව පච්චා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව. බැරි වෙලාවකත් බාහිර බාහිර දේවල් හින්දා අපිට දුක ගෙන දුන්නා නම් අර අතේ කසු සූත්‍රයත් එක්ක පරස්පරද නැද්ද? පරස්පරයි. කවදාකත් එහෙම වෙන්නේ නැහැ. ඊළඟ ඒ බාහිර වස්තුවත් එක්ක අවිද්‍යාවෙන් බැඳුණු දුක ගෙන දෙනවා මිස බාහිර වස්තුවේ දෙන්නේ නැහැ. හැබැයි මේ බාහිර දුකෙන් අවිද්‍යාවෙන් බැඳෙන නම් අපි මනාව හදාගන්න මොනද නැද්ද? අන්නේ හදාගත්ත සියලු මනාව ටිකෙන් ඇත්තටම අපි කැමැති ඉෂ්ට උන්නේ නැති හින්දා තමයි අපිට දුක ගෙන දීලා තියෙන්නේ. ඇයි ඒ වැරදි තැනින් අපි වැරදි දේ බලාපොරොත්තු වෙනවා. හිතේ කැමැත්ත හදාගෙන ඒක බලාපොරොත්තු වෙනවා බාහිර රූපෙන් ලැබෙයි කියලා. අපි හිතාගෙන ඉන්නවා ඒ සැනසීම ගෙන දෙන්නේ මට මේ බාහිර රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන්, ස්පර්ශයෙන්, ධම්මෙන් කියලා. තේරුණාද? එහෙනම් ඒකෙන් නෙමෙයි. ඊළඟට මොකද කරන්නේ? එහෙනම් මේ ආදි බයිද කායම ගත්තොත් මේකත් එක හදාගත්තු සීල මනාපාව ටික ලොස්ද නැද්ද? බාහිරත් එක හදාගත්ත මනාපාව ටික ලොස්ද නැද්ද? ඇයි දුක නම් දෙන්නේ? වැඩ තියෙනවද? වැඩ නැහැ. එහෙනම් බයිද කායම කොච්චර මනාපාව හදාගත්තත් වැඩක් වෙන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න මේ සීල බණපද ටික ඕන වෙන්නේ නිවන් දකින්න ඕන නම් විතරයි. හොඳේ? නිවන් දකින්න ඕන නම් පොඩ්ඩක් ඔළුව උඩ තියාගෙන ඉන්න ඕන නම් පීනන්න ඕන නම් විතරයි. නැත්නම් ඕනේ නැහැ හොඳේ. ඒ හින්දා අනිත් ප්‍රශ්නෙට ඕනේ නැහැ. නිවන් දකින්න ඕන නම් මේ ටික ඕනේ. ඕනේ නැත්නම් ඕනේ නැහැ. ඊළඟට ඉතුරු වෙන මොකද එනං? ඔය අජ්ජත් බයිද කායේ නම් ඔහොම වුණාට එනං බයිද කායේ මගේ කැමැති ඉෂ්ට වෙන්නේ නැත්නම් හටගන්නේ දුක නම් අසාර නම් ඔය බයිද කායේ කොච්චර ඇසුරු කරා අපිට සැනසීම ගෙන දෙයිද? ගෙන දෙන්නේ නැහැ. හොඳේ. ඒකයි කිව්වේ ආශ්‍රව සහිත උපාදානයකට ප්‍රත්‍ය වූ කියලා. යම් රූපස්කන්ධයක් ඇදේ රූප උපාදානස්කන්ධය කිව්වේ ඒකයි. එනං ඊළඟට ඉතුරු වෙන මොකද? මට යන්තම් මං ඉන්නවනේ නේ. අරව නැතත් මොකෝ. මොනවද තියෙන්නේ? ඇහැයි, කනයි, නාසයයි, දිවයි, ශරීරයයි, මනයි. ඔන්න යන්තම් මගේ කියලා මට කියලා ටිකක් තියෙනවා. අර ගියේ ඔක්කොම මොනවා? අනික මගේ වනේ ඔක්කොමනේ. එහෙනම් මගේ එකකින්වත් කැමැති ඉස්සෙනවද? ඔන්නේ මගේ කරගත්ත වැඩ ටික සියල්ලම කරගත්තේ විද්‍යාවෙන්ද විද්‍යාවෙන්. හරිද? දැන් තියෙනවා මොකද? මම කියන තව ටිකක් තියෙනවා. මොනවද තියෙන්නේ? ඇස කන නාසය දිව ශරීරය මනයි. මෙන්න මේ දෙකම කොටස් දෙකකට බෙදෙනවා. ගතයි හිතයි. ගතයි තී ඇස කන නාසය දිව ශරීරය. හිත වෙනවා. ඔය දෙකෙන් අපේ කැමැත්ත ඉෂ්ට කරගන්න පුළුවන් උපරිම හැකියාව තියෙන ගතද හිතද? කියන්නේ මගේ කැමැත්ත ඉෂ්ට කරගන්න පුළුවන් උපරිම හැකියාව තියෙන ගතද හිතද? හිත. ගතේ පුළුවන්ද? බෑ. ඔප්පු කරලා වෙනවද? අමාරුයිනේ. අමාරුද බෑම කියලා බලමු. අමාරු නම් පොඩි try කරන්න. අමාරු නම් පොඩි try කරලා පුළුවන් වගේනේ. අමාරු නම් පොඩි try කරලා පුළුවන් වගේ. අමාරුද බෑද? මොනවද දැන් බුදු සාසනේ මම වෙලාව කියන්නේ එකයි වගේ ඒවා බෑ. ප්‍රත්‍යක්ෂ නම් ප්‍රත්‍යක්ෂයි. හරි. මේ ඇහෙන් මොකද කැමැත්ත? මේ ඇහෙන් කැමැත්ත මොකක්ද? රූප බලන්න. මොන රූප බලන්න? ප්‍රියමනාප රූප බලන්න. අපේ කැමැත්ත ඕක උනාට පෙන්වන්නේ ඕක විතරද? පේන්නේ ඕක විතරද ගන්න? ඈ? ආ අපේ කැමැත්ත මොකද්ද? ප්‍රියමනාපය බලන්න. එහෙනම් අපේ කැමැත්ත ඉෂ්ට වෙනවද නැද්ද? දැන් අපේ කැමැත්ත මොකද්ද? ඒකනේ බුදුහාමුදුරුවෝ කැමැත්ත මොකද්ද කියලා කියන්නේ. කැමැත්ත මොකද්ද ප්‍රියමනාප රූප දකින්න. හැබැයි අපේ කැමැත්ත ඒක උනාට මේ ඇහැට සියලු රූප පේනවද නැද්ද? දැන් එහෙනම් ඒ රූප පේන එක එකක් අපිට මෙහෙම රූප පේන්න ඕනයි කියලා කැමැත්තක් හදාගන්න එක තව එකක්. ඔන්න හදාගන්න එකෙන් අපේ කැමැත්ත ඉෂ්ට වෙනවද නැද්ද කියලා අහන්න. ඒ ඉතින් අපේ කැමැත්ත තියෙන ප්‍රියමනාපය විතරනේ එහෙනම් පේන්න ඕන මොනවද? ප්‍රියමනාපය විතරයි. ප්‍රියමනාපය විතරම නම් පේන්නේ. කැමැත්ත ඉෂ්ට වෙනවද නැද්ද? කැමැත්තද? ඒ විතරද පේන්නේ? නෑ එහෙනම් කැමැත්ත ඉෂ්ට වෙනවද නැද්ද? ඉෂ්ට වෙන්නේ නෑ ඇහෙනුත් නෑ. ඇහෙන්නේ නැත්නම් කනේ දියි. දෙවි හිතන්න පොඩ්ඩක්. මොකද්ද කනට කැමැත්ත? මොන සද්දද? ආ. මේ කැමැත්ත ඉෂ්ට වෙනවද? ඈ එහෙනම් කනත් එක්ක ලැබෙන සද්දත් එක්ක කැමැති ඉෂ්ට වෙන්නේ නැත්නම් කැමැත්ත හදාගත්තොත් විතර නේද දුක එන්නේ කැමැත්ත හදාගත්තේ නැතුව සද්ද හිතවලට දුක එනවද නැත්නම් අර මහත්තයා කෝනේ මිනිබිරිය අකි කරුයි කියලා කිව්වනේ ඇහුණා නේද දුක ආවද ඇයි ආවේ නැත්තේ එහෙම මනාපයක් නැහැ එහෙම කැමැත්තක් හදාගෙන නැහැ කැමැත්තක් හදාගෙන නැති හින්දා සද්ද හිතවල ඉන්න සද්ද විතරයි ඕනනම් ඒ සද්දේ තරගෙන මොකරන්න පුළුවන් දැන් මේ මහත්තයා මනාපයක් හදාගෙන මිනිබිරියත් එක්ක මාත් ඉන්න ඔය විදිහටමනේ අර සද්ද ආගෙන ආයි පිටිට තමන් එකක් ආගෙන මාත් ඔය විදිහටම මිනිබිරියත් එක්ක මනාපයක් හදාගෙන මටත් ඔය දුක කොහොමද තියෙන්නේ දැන් අර සද්ද ආගෙන ගත්ත විදිහ ලස්සනට ආන්නේ පුළුවන් ඕනනම් හොඳයි එහෙම නැතුව සද්දාව වලින් මෙහෙම වෙන්නේ නෑ කිසි දවසක. එහෙනම් සද්ද වලින් වෙන්නේ. එහෙනම් ගන්න කැමැති ඉෂ්ට කරනවද? ඒත් ඉච්චරයි මේකට කිව්වා තේරෙන්නේ නැහැ. රස දැන් කොහේ හරි රසක් එක්ක දිවත් එක්ක කැමැති ඉෂ්ට වුණා නම් මේ වෙනකොට හෝටල් කීයක් වගේ මාල් කරලා ඇද? කන්න. හෝටල් කඩ ඈ දේවල් දුරල් පාමාල් කරලා ඇතින්. දැන් මොකෙන්ද හම්බුනේ? කීතේ හදාගෙන එක්ක දිව පස්සේ ගියා එක්ක රහ පස්සේ ගියා. කෑම පස්සේ ගියා. ඒ දෙක දෙක එකපට ඒක දන්නේ නැහැ. වැවෙන්නේ නැති දිවක් පස්සේ උඩින් ගන්න වැවෙනකම් දුවලා නේද? දුවලා. එහෙනම් දිවත් ඔච්චරයි. කය දැන් පස්සේ ගේම කොහොමද යන්න කැමති? වාඩි වෙලා ඇඟේ හැපෙන්නේ නැතුව සැප පහසු. එහෙම යන්න කැමතිද නැද්ද? ඒක තමයි කැමැත්ත. දැන් එහෙම යන්න හම්බ වෙනවද? ඔව් හම්බ වෙනවා හම්බ වෙනවා නම් කැමැත්ත ඉෂ්ට වෙනවා නම් දිගටම කොහෙන්න ඕනේ? නේද? මහාන කැමැත්ත ඉෂ්ට වෙනවා නම් ඔය කැමැත්ත හදාගන්න හැම මොහොතකම ඉෂ්ට වෙන්න ඕනද නැද්ද? දැන් වෙලාවට ඉෂ්ට වෙලා වෙලාවට ඉෂ්ට වෙන්නේ නැති වෙන විදියක් නැහැ. ඒ කැමැත්ත හදාගන්න ඉෂ්ට වෙනවා ඉෂ්ට වෙනවා. එහෙම වෙන්නේ නැහැ. හරි? එහෙනම් ඔය පහිනුත් මොකද කියන්නේ කැමැත්ත ඉෂ්ට වෙනවද නැද්ද? ඔය පහිනුත් කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැත්නම් දෙන්නේ ඕකත් එක්ක හදාගත්ත සියලු කැමැත්ත වලට කියන දෙන්නේ සැප දුකද? එහෙනම් ඔයත් එක්ක ඉච්ඡාවල් හදාගත්තද නැද්ද? බාහිරත් එක්ක ඉච්ඡාවල් හදාගත්තද නැද්ද? ඒ ඒ හදාගත්ත සියලු ඉච්ඡාවල් ටික කැමැත්ත ඉෂ්ට වුණාද යම් පිච්චනලපති සම්පි දුක්ඛන්ද? ඒ හදාගත්ත සියලු ඉච්ඡාවල් ටික ඉෂ්ට වුණාද නැද්ද? ඉෂ්ට වෙලා නැහැ. යම් පිච්චන ලැබති. තාපි දුක්ඛ. දැන් ඉතින් එකක් ඉතුරුලා තියෙනවා. අතන 6යි. මෙතන 5යි කියද? 11යි. 11 හැම කැමැති ඉෂ්ට වෙන්නේ නැත්නම් ඔය 11ත් එක හදාගන්න සියලු කැමැත්තත් එක දෙන්න ඕනේ සබද දුකද? ඔය 11 කැමැති ඉෂ්ට වෙන්නේ නැත්නම් ඔය 11ත් එක හදාගන්න සියලු කැමැත්තවල වලින් දෙන්න ඕනේ සබද දුකද? දුකනේ. එහෙනම් ඒ සියලු හදාගත්ත කැමැත්තවල සාරද අසාරද? අසාර. මොකක්ද අසාර? හදාගත්ත කැමැත්ත හොඳේ. බඩු බාහිර නෙමෙයි හොඳේ. හොඳ හොඳ බඩු බාහිර තියෙන ලෝකෙ මේ වස්තු නෙමෙයි කතා කරන්නේ. හදාගත්ත කැමැත්ත. ආ නරිතෙන් හදාගත්ත කැමැත්ත. මේක සාරද අසාරද? අසාරයි. 12යි ඔක්කොම තියෙන්නේ 12 11. අසාර. ජනතා මොකක්ද තියෙන්නේ? එකක්. මොකක්ද තියෙන්නේ? තියෙන එක හිත. හිත කැමැති ඉෂ්ට කරයිද නැද්ද? ආ මොකට තේරෙන්න තේරෙන්නේ මේකේ ඉන්නේ යට ඔක්කොම හදාගත්තේ. ඈ උඩින්ම තමයි අවුල් කරගෙන තියෙන්නේ. උඩින්ම නම් මේ ඔක්කොම හදාගෙන තියෙන්නේ. උඩ එක එකක් හරි ඉෂ්ට වුණා නම් මේ යටේ ඉෂ්ට වෙන්නේ නැහැ. දැන් මොකලට උඩම පෙන්නන්නේ උඩින් යටින්ම පෙන්නගෙන ආවේ. උඩින්ම පෙන්නවා මේක ඉවරයි. ඔක්කොම. හැබැයි මේක එක එක මට්ටම් වල ඉන්න හින්දා තමයි යට ඉඳන් හදාගෙන ලාගෙන ආවේ. එහෙනම් මේ තමන්ගේ හිතවත් කැමැති ඉෂ්ට කරනවද? ඉෂ්ට කරන්නේ නැහැ. නේ. ඒක ඔප්පු කරලා පෙන්නන්න ඕන නැහැ නේද? ඈ හිත කැමැති ඉෂ්ට කරන්නේ නැහැ කියන එක ඔප්පු කරලා පෙන්නන්න ඕනද බලන්න. ඕක නැත්නම් ඉතින් කාලේ ඉතුරු ටක් ගාලා යන්න පුළුවන් තව ටිකක් එහාට ඈ මේ පොඩි දෙයක් තියෙන ඉතින් හිතේ කැමැත්ත කදාගන්න ටක් ගාලා කැමැත්ත කදාගෙන චුට්ටක් ඇස් දෙක පියාගෙන බලන්න ඒ හදාගත්ත කැමැත්ත විතරක් මගේ හිතේ පිටාවා වෙන කිසිදු රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ධම්මයක් කියන සිතුවිලි මාත්‍රයක් අහලකට ලං නොවේවා කියන ඒක අපේ හිතේ කැමැත්තක් තියෙනවා ඔන්න කැමැත්ත ඉන්න පුළුවන් වෙනවා පුළුවන් වෙයිද බෑ නේද ඔව් ඒක තමයි ඒක තමයි පෙන්වන්නේ දැන් ඉතින් වෙන විදියක් නැහැ නේද ඒක මේ මේ උඩම තියෙන එක ඒක මොකද තමන්ගේ මේ පරමාධිපත්‍ය වෙච්ච උපරිම එක තමයි හිත හිතට යටින් තමයි තියෙන්නේ අසකරණාසය දිය ශරීරය. ඊට යටින් තමයි තියෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. ඉතින් මේ උඩම තියෙන හිතින් තමයි පුළුවන් තරම් කැමැත්ත හදාගත්ත යටම තියෙන ටිකත් එක්ක. පුළුවන් වුණාද? බැරි වුණා. ඊළඟ ටිකත් එක්ක හදාගෙන බැලුවා. පුළුවන් වුණාද? එහෙනම් මේ උඩම එකේ පුළුවන් වෙලාද? උඩම එකේ පුළුවන් වුණා මේවා තියෙන්නේ අපි අපිට ඕන විදියට. එකක්වත් කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ. ඔන්න හිතේ කැමැත්ත ඉෂ්ට කරන්නේ නැත්නම් ඔන්න හිතෙන් හදාගත්ත සියලු කැමැත්තවල ටික දින දිනෙම සැපද දුකද? එහෙනම් ওই කැමැත්තවල ටික හදාගත්තොත් ඒක ඉෂ්ට වෙන්නේ නැත්නම් දින දිනෙම සැපද දුකද? එහෙනම් ওই සියලුම වැඩ පිළිවෙල හදාගත්ත කැමැත්තවල ටික සාරදාසාර. සාර. එහෙනම් මෙන්න මේ එක තැනකවත් කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැත්නම් තමන්ගේ හිතවත් තමන්ට ඕන විදියට තියනවාද? ඊට වඩා එකක් තියෙනවද ලෝකේ? මේට වඩා තමන්ගේ කියන මොකක් හරි තියෙනවද කියලා අහන්නේ. මොකක් තියෙන එකම එක? හිත. ඒ හිත තමන්ට ඕන විදිහට තියාගන්න පුළුවන්ද? ඔන්න හිතේ ස්වභාවය දැන් හොඳේ. මේ හිතත් මට ඕන විදිහට තියෙනවද? නැහැ. ඔන්න ඕක ෂුවර්ද? ඈ? ෂුවර්ද? ඈ? මොකද? මට ඇයි නැගෙන්නේ? ඔව්. ඔව් හිත තමන්ගේ කැමැත්ත ඉෂ්ට කරනවද නැද්ද කියන එක අහනවා. ඔව් කිව්වොත් නැහැ නේද? ඉෂ්ට වෙන්නේ නැහැ නේ? හරි. එනි ඉෂ්ට වෙන්නේ නැත්නම් ගෙන දෙන්නේ දුක නම් ඒ සියලු කැමැත්ත වලට දාලා පෙරලා සාරණ අසාරණ කියලා. මෙන්න මේ කියන කතාව තමන්ට හරියටම වැටහෙනවා කියලා මම අහනවා. ඒක තමන්ගේ හිතවත් තමන්ට ඕන විදිහට නැහැ කියන එක. ඔන්න මේ කියන කාලා මේ කියන්නේ කොටස හරියට ඕන ඔන්න ඔතන හරියට තෝරගත්තොත් ඒකයි අහන්නේ. ඔව් තමන්ගේ හිතවත් තමන්ට ඕන විදිහට තියාගන්න බෑ කියන එක ෂුවර්ද? මේ අහලක කරුණ කාරණේ හරියට තේරෙනවද කියලා අහන්නේ. නෑ නෑ නෑ හිතෙන් මෙන්න මේ හිත මුල් කරගෙන ලෝකේ ගොඩනගන්න ගියා අසු කරන්න ගියා වැඩ පිළිවෙල ටික. මොනවද කැමැත්ත වල ටික හදාගත්තනේ. ඔන්න ඔය හදාගත්ත කැමැත්ත වල ටික හදාගත්තේ මේ හිතෙන්නේ. ඔන්න ඔය හිතෙන් කොච්චර කැමැත්ත වල හදාගත්තත් තමන්ගේ හිතවත් තමන්ට ඕන විදිහට තියාගන්න බෑ කියලා තේරෙනවද කියලා අහන්නේ. ඒක තේරෙනවනේ. ඒක තමන්ගේ පරමාධිපත්‍යයේ උපරිම කෝකනේ. ඔන්න ඕක තමයි තමන් තීරණය කරේ මම මොකද? තමන්ගේ හිතවත් තමන්ට ඕන විදිහට තියාගන්නේ නැහැ. ඔන්න ඕක ෂුවර්ද කියලා මේ අහන්නේ. ඒක ෂුවර් නේ? හරි. එහෙනම් මොකද? ෂුවර්නේ? හරි. තමන්ගේ හිතවත් තමන්ට ඕන විදිහට නැහැ. මගේ හිත මට ඕන විදිහට නැහැ. හැබැයි මගේ නෝනා ඉන්න ඕනේ මට ඕන විදිහට. මගේ මහත්තයා ඉන්න ඕනේ මට ඕන විදිහට. මගේ දරුවෝ ටික ඉන්න ඕනේ මට ඕන විදිහට. ගේ දොර ටික බඩු බාහිර තියෙන්න ඕනේ මට ඕන විදිහට. අහල පහලා ඉන්න ඕනේ මට ඕන විදිහට. නෑදෑයෝ ටික ඉන්න ඕනේ මට ඕන විදිහට. ගමේ මිනිස්සු ටික ඉන්න ඕනේ මට ඕන විදිහට. පන්සලේ දායක සභාව ඉන්න ඕනේ මට ඕන විදිහට. ඔක්කොම ඉන්න ඕනේ මට ඕන විදිහට. එහෙම හිතන මගේ හිත මට ඕන විදිහට නෑ. මොකටද පත් වෙන්නේ? ඈ? මගේ හිත මට ඕන විදිහට නෑ. ඒ වුණාට උඹලා ඉන්න ඕන මට ඕන විදිහට. දැන් ඇත්තටම අපි අනාථ වෙලා නැද්ද? උදේ ඉඳන් රෑ වෙනකම් කරන්නේ ඔන්න ඔය අනාථ වැඩ පිළිවෙලම නේද? මොකද කරන්නේ? තමන්ගේ හිතවත් තමන්ට ඕන විදිහට තියාගන්න බැරි හිතකින් මොකද කරන්නේ? අනුන්ගේ හිතක් තමන්ට ඕන විදිහට පාලනය කරන්න යනවා. විද්‍යාවෙන්ද විද්‍යාවෙන්. අවිද්‍යාවචා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ නිවිසන සිලා හිටියනම් තමයි පුදුමේ. මොකද වෙන්නේ? ශෝක පරිදේව දුක්ඛ ලෝමනස්ස. නිවිසාරින් හම්බෙන්න විදියක් නැහැ. හම්බෙන්න කොහේ හරි පරස්පරයක් තියෙනවා. හම්බෙන්නේ මොකද? දුක්ඛ ස්කන්ධය. නේ. ඔන්න ඔය කතාව තථාගතයන් වහන්සේ එක වචනකින් කියනවා. තථාගතයන් වහන්සේ හම්බෙන්නේ නැහැ උපාසකෙක්. ඇවිල්ලා කියනවා මට මහත් ධනෙ තියෙනවා. මට මහත් පුත්තු ගොඩක් ඉන්නවා. මාව රැක බලා ගන්න. දැන් අපි තමයි කියන්නේ නේ. මට හොඳ කොල්ලෝ හතර දෙනෙක් ඉන්නවා. බය වෙන දෙයක් නැහැ. කියලා කියන්නේ නේ සමහරවිට යවුජාරුට කියනවා නේ. නේ. බය වෙන හතර දෙනා ඉන්නේ හතර කොනේ. ඈ ඒක ලංකාවේ හතර පැත්ත ඒක පිටරට වලල. අන්තිම මොකක් හරි වුණාම අනේ අර එහා පැත්තේ තීවිලේ මනුස්සයම ස්පීඩාට ගිහිල්ලා තියෙනවා. හැබැයි කියන්නේ හතර දෙනෙක් ඉන්නවා කියලා. ඒ මොන වගේ කියනවනේ අපිත් නේ. ඕන වගේ කතාව කරු පාසකයක් ඇවිල්ලා කියනවා. මොකද කියන්නේ මට මා ධනෙ තියෙනවා. මට මා පුතු ගොඩක් තියෙනවා. මාව රැක බලා ගන්න. මොකද කියන්නේ? තමන්ට තමන්ගේ හිතවත් නැති ලෝකයක මොන ධනයක්ද මොන පුතේද කියලා අහනවා. මොන බුදුහාම කිව්වේ? තමන්ට තමන්ගේ හිතවත් නැති ලෝකයක මොන ධනයක්ද මොන පුතේද කියලා අහනවා. දැක්කද ඔයගොල්ලන්ට ඔයින් තියෙන තමයි මෙහෙන ගොඩක් විස්තර වෙන්නේ. මොකද අපේ ප්‍රඥා මට්ටම මෙහෙමට නෙමෙයි. අපේ ප්‍රඥා මට්ටම ඊළඟ අඩු වෙනවා අපි මේක හොඳට තෝරගන්න. ඉතින් මෙන්න මේ තමන්ට ඔගේ හිතවත් තමන්ට ඕන විදිහට තියාගන්න බැරි හිතකින් හැම වෙලාවෙම කරන්නේ මොකද? රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය අපි මේ ටික හදනවා. ගොඩනගන මේවත් එක්ක මොනවද ගොඩනගන්නේ? ඉච්ඡාවල් ගොඩනගනවා. එහෙනම් මේ උදේ ඉඳන් රැ වෙනකන් අපි ඉච්ඡාවල් ගොඩනගනවා, ගොඩනගනවා, ගොඩනගනවා. මේ සියලු ඉච්ඡාවල් වලින් අපිට ගෙන දෙන්නෙම ඉච්ඡාව ඉෂ්ට වෙනවද, ඉෂ්ට වෙන්නේ නැද්ද? එහෙනම් සිද්ධ වෙන්නේ අපි හිතන දේද අන්දයක්ද? අන්දයක්. අපි බලාපොරොත්තු වෙන්නේ මොකද මේ? සැනසීමක්. ලැබෙන්නේ මොකද්ද? දුකක්. එහෙනම් අන්නේ දුකක් මනම් ලැබෙන්නේ අන්දයක් නම් සිද්ධ වුනේ ඊච්ඡාව ඉෂ්ට වෙලාද? අන්දයක් සිද්ධ වෙලාද? අන්දයක් සිද්ධ වුණා නම් අනිත්‍යයක්ම සිද්ධ වෙලා නේද? එහෙනම් අනිත්‍යයක් සිද්ධ වෙච්ච හැම මොහොතකම ගෙන දෙන්නේ සබද දුකද? දුකක් නේද? ඒ ඊච්ඡාව ගොඩනගපු වැඩ පිළිවෙල එහෙනම් සාරද අසාරද? ඔන්න ඔකට කියනවා අසාරයි කියලා. අනත්ත මේ අසාර අර්ථයෙන් අනත්තයි කියලා විස්තර කරනවා. අසාර කටේන අනත්තා කියලා. එහෙනම් අනිත්‍ය නම් දුක නම් අනිත්‍යාව නිසා මොකද වෙන්නේ? දුකයි දුක නම් ඒක අසාරයි. එහෙනම් අනිත්‍ය නිසා දුක හැදෙනවා මිසක් වෙන කිසි දෙයක් නිසා දුක හැදෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ ඉච්ඡාව ඉෂ්ට නොවන හින්දාමයි අපිට දුක ගෙන දෙන්නේ. හේවත් කැමැත්ත ඉෂ්ට නොවන හින්දා. එහෙනම් තම තමම බලන්න තමන්ට දුක ගෙන දුන්නේ ඉච්ඡාව ඉෂ්ට නොවෙච්ච හින්දාද වෙන හේතුවක් හින්දාද කියලා. දැන් අපිට දුක ගෙන දීම හේතුව ඇතිනේ. සිද්ධිය ඇතිනේ. ඔන්න ඒ සිදුවීම අරගෙන බලන්න තමන්ම ඇත්තටම මේ සිදුවීමත් එක්ක මම මොකද කරගෙන තින්නේ? අවිද්‍යාවෙන් බැඳිලා කැමැත්තක් හදාගත්තා නේද? එහෙමත් නැත්නම් මනාපයක් හදාගත්තා නේද? අන්නේ මනාපය ඉෂ්ට වෙලාද නැද්ද කියලා. නේ? මෙන්න මේකට මම චූටි උදාහරණයක් කියන්නම් අර වගේ පේන එකට. නැත්නම් අර කැමැති ඉෂ්ට වෙන වගේ පේනවා තියෙනවානේ. ඔන්න තමයි අපි කඩා ගන්න ඕනේ. නේ. වගේ වේනෝ තියෙනවා. ඒක කඩා ගන්න ඕනේ නැත්නම් ටිකක් අමාරු කියන්න මෙතන. මේක මම පොඩි උදාහරණයක් කියන්නම්. අ කසාද බඳපු නෝනායි මහත්තයා ඉන්නකොට මේ නෝනාට බබෙක් හම්බ වෙන්න ඉන්නවා. මෙන්න මේ බබෙක් හම්බ වෙන්න ඉන්නකොට මොන ආගමක මොන ජාතියක මොන කුලයක වුණත් මේ අම්මගේ තාත්තගේ කැමැත්ත මොකද්ද? බබෙක් හම්බ වෙන්න මේ අම්මගේ තාත්තගේ කැමැත්ත මොකද්ද? ඈ? නිරෝගීමත් බබෙක්. මොන ආගමක මොන ජාතියක මොන කුලයක ඉපදුණත් හිටියත් සියලු මව්වරුන්ගේ පියවරුන්ගේ ඒ කායන කැමැත්ත මොකද්ද? නිරෝගීමත් බබෙක්. මෙන්න මේක දරුවා ලැබෙන්න ඉන්නකොට ඒකට පල්ලි යන පල්ලි යන කෝවිල් යන කෝවිල් යන පන්සල් යන පන්සල් යන මේ පුදු පූජා කටයුතු සියල්ල ආරම්භ සිද්ධ කරනවද නැද්ද? ඒ ඒ ආගමට අනුකූල සිද්ධ කරලා බේත් ඒත් ගන්නවා කැම් බීම ගන්නවා මේ ටික කරගෙන යනවා. මෙන්න මේ ටික කරගෙන යනකොට ගිහිල්ලා අර වෛද්‍ය උපදේශ කරනවා වැඩ පිළිවෙල කරනවා. ගිහිල්ලා මාස 10ක් ගියාට පස්සේ මේ අම්මයි තාත්තයි හිතපු විදිහටම ලෝක සම්මතයේ විදිහට නිරෝගීමත් දරුවෙක් බිහි වෙනවා. මොන විදිහටද? ලෝක සම්මතයේ විදිහට. ඇයි ලෝක සම්මතය කියන්නේ? එයා ඉස්පිරිතාලේ කොහොමද නිරෝගීමත් දරුවෙක් කියන්නේ? ඉන්දියන් ටික හරි කිරි බොනවා උසාහ හරි බර හරි දාන මොකද්ද? නිරෝගීමත් දරුවෙක්. ලෝක සම්මතයේ විදිහට. බුද්ධ ශාසනය නිරෝගීකම පස්සේ බලමු. ඔන්න නිරෝගීමත් දරුවෙක් කියලා. දැන් මේ අම්මයි තාත්තයි මොකෝ හිතන්නේ? අපේ කනත ඉෂ්ට වුණා කියලා හිතෙනවද නැද්ද? හිතෙනවා. ඔන්න දෙවෙනි දරුවත් ලැබෙන්න ඉන්නවා. දෙවෙනි දරුවත් ලැබෙන්න ඉන්නකොට අර වගේම අර අම්මයි තාත්තයි කැමැත්ත කදා ගන්නවා. මොකද නිරෝගීමත් දරුවෙක්. ඒකට තමයි මොකද කරන්නේ? අර වගේම කෝවිල් පන්සල් ඒවා ගිහිල්ලා ආහාර පාන ගන්න ඒවා වෛද්‍ය උපදේශ ඒවා ගෙන අර කිව්ව විදිහටම කාලය ගිහිල්ලා ලෝක සම්මතයේ විදිහට නැවතත් නිරෝගීමත් දරුවෙක් ලැබෙනවා. ආයි මේ අම්මයි තාත්තයි මොකෝ හිතන්නේ? කැමැති ඉෂ්ට වුණා කියලා. ඔන්න තුන්වෙනි දරුවා ලැබෙන්න ඉන්නවා. මේ දරුවත් ලැබෙන්න ඉන්නකොට මේ අම්මයි තාත්තයි කැමැත්ත මොකද? නිරෝගීමත් දරුවෙක්. ඔන්න ඕම ඉන්නකොට අර වගේම කැම්බීම ගන්නවා වෛද්‍ය උපදේශ ගන්නවා බාරහාර වෙනවා ඔය ටික කරලා ඔක්කොම කරලා අංග විකල දරුවෙක් හැටියට උප්පත්ති සිද්ධ වෙනවා. වෙන පුළුවන් බැරිද? මම ගන්න උදාහරණ වෙන පුළුවන් බැරිද බලන්න ඕනේ. පුළුවන් බැරිද? පුළුවන්. මේ අම්මගේ තාත්තගේ කැමැත්ත මොකද්ද? නිරෝගීමත් ධර්මයේ. කැමැති ඉෂ්ට වෙලාද දැන්? නෑ. පළවෙනි එක ඉෂ්ට වුණාද නැද්ද? දෙවෙනි එක ඉෂ්ට වුණාද නැද්ද? තුන්වෙනි එකේ ළමයි තුන් දෙනාටම කැමැත්ත මොකක්ද? තුන් දෙනාටම කැමැත්ත මොකක්ද? මේ අම්මගේ තාත්තගේ කැමැත්ත ඉෂ්ට වෙනවා නම් ඔය තුනටම ඉෂ්ට වෙන්න ඕනද නැද්ද? මේ අම්මගේ තාත්තා බලාගෙන මේ අම්මගේ තාත්තගේ කැමැත්ත ඉෂ්ට වෙනවා නම් මේ තුන් දෙනාටම ඉෂ්ට වෙන්න ඕනද නැද්ද? ඉෂ්ට වෙන්න ඕනද? ඕන. එහෙම වෙලාද? එහෙම වෙලා නැහැ. එහෙනම් මෙන්න මේ දරුවෙක් ඉපදෙනවා කියන එක ඉපදිච්ච එක හේතුවක්ද ඵලයක්ද? ඉපදිච්ච එක ඵලයක්ද හේතුවක්ද කියලා අහන්නේ. ඉපදිලා ඉවරයි. ඒක මොකද්ද? ඵලයක්. ලෝක සම්මතයේ විදිහට මේ ඵලය හොඳද නරකද දැන්? නරකයි. පළවෙනි එකේ? ආ පළවෙනි එකේ හොඳයි. ඉතින් ලෝක සම්මතයේ විදිහට ඵලය හොඳ නම් හේතුවක් හොඳ වෙන්න ඕන නරක වෙන්න ඕන. හේතුව හොඳ වෙන්න ඕන නරක වෙන්න ඕන. හොඳ වෙන්න ඕන. දෙවෙනි එකේ ඵලය හොඳ නරකද? දෙවෙනි එකේ තිබිච්ච ඵලය හොඳ නරකද? හොඳයි. එහෙනම් ඒකේ හේතුව හොඳ වෙන්න ඕන. තුන්වෙනි එකේ ඵලය හොඳ නරකද? ඵලය හොඳ නෑ. එහෙනම් හේතුවක් හොඳ නැතුව හේතුව හොඳයි. නෑ නෑ තුන්වෙනි එකේ අවතාර සිද්ධිය අහන්නේ. තුන්වෙනි එකේ හොඳයි දෙන්නේ එහෙනම් බලමු ඇත්තටම මොකද සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් මෙන්න මේ පළවෙනි අවස්ථාවේදී මේ අම්මගේ තාත්තගේ පිටින් එන ගන්ධබ්බයාගේ තුන් දෙනාගේම කර්ම විපාක ටික හොඳද නරකද? කලින් අවස්ථාවේ හොඳද නරකද? හොඳයි. එයි. අලෝභාදේ සමූහෙන් වැඩ කරපු හේතු වල ප්‍රතිඵල හැටියට මේ අම්මගේ තාත්තගේ කර්ම විපාකේ හොඳයි. පිටින් එන ගන්ධබ්බයාගේ කර්ම විපාකයත් හොඳයි. එහෙනම් හේතු හොඳින් ඉඳා ඵලයක් හොඳයි. හැබැයි මේ අම්මටයි තාත්තටයි මේ හේතු ඵලේ පේනවනේ. එහෙනම් මේ අම්මයි තාත්තයි මොකද කරලා තියෙන්නේ හේතු ඵල දෙක මැද්දට මේ අම්මයි තාත්තයි කැමැත්ත හදාගෙන ඉන්නවා. එහෙනම් එන්නේ හේතු ඵල දෙකයි මේ අම්මගේ තාත්තගේ කැමැත්තයි දෙක මැච් වෙනවද නැද්ද? නෑ නෑ මේ මේ වෙලාවේ හේතු ඵලේ හොඳයිනේ. ඉතින් අන්නේ හේතු ඵලේ මේ අම්මට තාත්තට පේනවද? පේන්නේ නැහැනේ. පේන්නේ නැතුව මේ අම්මයි තාත්තයි මොකද කරන්නේ කැමැත්තක් හදාගන්නවා. නේ? එතකොට මේගොල්ලන්ට පේන්නේ හේතුඵලයක සිද්ධ වුණා විදිහටද කැමැත්ත ඉෂ්ට වුණා විදිහටද? ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද? ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද? හේතුඵලය. දෙවෙනි අවස්ථාවේ මොකද වෙන්නේ? හේතුඵලය ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ හේතුඵලය මෙතන පෙන්ලා අම්මයි තාත්තයි කැමැත්ත හදාගන්නේ නැද්ද? තුන්වෙනි අවස්ථාවේ හේතුඵලය ක්‍රියාත්මක වෙනවා. එහෙනම් තුන්වෙනි අවස්ථාවේ කැමැත්ත හදාගෙන ඉන්නවද නැද්ද? එහෙනම් මේ අවස්ථා තුනේම සිද්ධ වෙන්නේ. කැමැත්ත ඉෂ්ට වෙන එකක්ද හේතුඵලය ක්‍රියාත්මක වෙනවද? හේතුඵලය ක්‍රියාත්මක වෙනවා. මේ අවස්ථා තුනේම. පළවෙනි එකේ කාමාවචර කුසල ධර්ම පැත්ත හොඳට පළ දුන්නා. දෙවෙනි එකේ කාමාවචර කුසල ධර්ම පැත්ත ඕන එක පළ දුන්නා. තුන්වෙනි එකේ කාමාවචර අකුසල ධර්මයක හේතුවක් පළ දෙන්න තියෙනවා. ඊට අදාළ විදිහට. එහෙනම් මේ අවස්ථාව තුනේම සිද්ධ වෙන්නේ මොකද? හේතුඵල ධර්මයක් ක්‍රියාත්මක වෙනවා. නේ? එහෙනම් මේ තුන්වෙනි එකේ මොකද්ද? ලෝභ අලෝභ ආදී සමෝහ හොඳටම ලැබිලා තියෙන විදිහට උපති සිද්ධ වුණා. දෙවෙනි එකේත් අලෝභ ආදී සමෝහ වුණා. තුන්වෙනි එකේ මනුස්සයෙක් වෙන අලෝභ ආදී සමෝහ ක්‍රියාත්මක වුණා. නමුත් ඒකට කර්ම විපාකයක් හැටියට ලෝභ දේශ මොහොලින් කරපු තව වැඩ පිළිවෙලකට හේතුවක් ක්‍රියාත්මක වෙනවා. අර විදිය උපත්තිය ගෙන දෙන්නේ. එහෙනම් මේ අවස්ථාව තුනේ මොකද සිද්ධ වෙලා තින්නේ? හේතුඵල ක්‍රියාත්මක වෙනවා. හැබැයි හේතුඵල මැද්දට පැනලා මොකද වෙලා තින්නේ? කැමැත්ත හදාගන්නේ නැද්ද? එහෙනම් ඇත්තටම කැමැත්ත ඉෂ්ට වෙලාද? හේතුඵල ධර්ම ක්‍රියාත්මක වෙලාද? එහෙනම් අපිටත් කැමැත්ත ඉෂ්ට වෙනවා වගේ ඒවා පේනවනේ. ඈ? දැන් වගේ පේනවද? හේතුඵල මැද්දට පැනලා අපි කැමැත්ත වල හදාගෙනද? අන්න දැන් කතාව තේරෙන්න ඕනේ. හේතුඵල මැද්දට පැනලා අපි කැමැත්ත වල හදාගෙන ඉන්නවා මෙහෙම වේවා මෙහෙම නොවේවා කියලා. ඉතින් අරම හේතුඵලේ ක්‍රියාත්මක වෙනකොට අපි හිතනවා අවිද්‍යාවේ මොකද්ද? අපේ කැමැත්ත ඉෂ්ට වෙනවා කියලා. එහෙනම් ඇත්තටම අපි කැමැත්ත ඉෂ්ට වෙනවද? කැමැත්ත ඉෂ්ට වෙන විදියක් නැහැ. හේතුව මොකද? කැමැත්ත හිතේ හදාගෙන ඒක කවදාවත් බාහිර රූපෙ ලැබෙන විදියක් නැහැ. එහෙනම් මේ ලෝකය ඉච්ඡා අනිච්ච. අනිච්චම තමයි. අනිච්ච නම් සැපද දුකද? දුක නම් සාර දාසාර. ආසාරයි. ඉතින් නම් මෙන්න වැඩි පටන් ගන්න මේ YouTube එක නතර කරන්න. මෙන්න මේ ප්‍රිය જાති එකත් එක්ක පටන් ගන්න කොහොමද ප්‍රියමනාප ලෝකේ යම ප්‍රිය කරගන්න ගියාම වැඩි මොකද වෙන්නේ කියන එක විස්තර කරන මෙතන ඉහාට ඒකත් එක්කම තමයි මේ දුක්ඛ ස්තන්දේ හට ගන්න වැඩ පිළිවෙල පෙන්වන්නේ හරි එහෙනම් අපි දැන් දෙකයි කාලේ වෙලාව මෙතනින් පස්සේ මේ මෙතන අපිට තෝරගන්න ඕන එකම දෙයක් තියෙනවා මෙතනින් ඉහාට මේ ප්‍රිය જાතිය ගොඩනගා ගන්න වැඩ පිළිවෙල තුලදී අපි මේ උදේ ඉඳන් කතා කරපු ටිකේ එකම කරුණක් අවශ්‍ය වෙනවා මොකද්ද තමන්ගේ හිතවත් තමන්ට ඕන විදිහට තියාගන්න බැරි ලෝකයක් කොහොමද අපි ප්‍රිය ලෙස ඇසුරු කරන්න යන්නේ කියලා බලමු තමන්ගේ හිතවත් තමන්ට ඕන විදිහට තියාගන්න බැරි ලෝකයක් තමයි අපි මේ අපිට ඕන විදිහට නටවන්න හදන්නේ. අන්තිමට වෙන්නේ මොකක්ද? අපි නැටිලා නැටිලා හති වැටෙන පිටර. නේ ඔන්න ඔක තේරෙන්න ගන්නේ ඊළඟට. ඇයි අපි හති වැටලා තියෙන්නේ? ඇයි නරනවා නරනවා නරනවා නරනවා. පස්සේ තමයි තේරෙන්නේ ගාපු පදේකුත් නැහැ. පෙරේ පළුකුත් නැහැ කියලා තේරෙන්නේ පස්සේ තමයි. වෙන මෙන්න වැඩ දිලා හරි තොරව. එහෙනම් අනිච්ච නම් දුකයි දුක නම් අසාරම තමයි. හරි? හරි. එහෙනම් අපි මේ කාලය අරගෙන ඉවරලා ඒක ටික සාකච්ඡා කරමු.